ඉතින් ඒ ગાතා ඔක්කොගෙම එකම තේමාවක් තමයි උරුප්පල දක්වන්නේ ඒකෝ චරේ කග්ග විසාන කප්පෝ කියලා. ඒකචාරී ජීවිතය කඟ වේනකින් හඟක් බඟු බඳු ඒකචාරී ජීවිතයක වටිනාකම පෙන්වනවා. ඉතින් මේක අර මෙතෙක් ධර්මදේශනාල මතක් කරගත්ත විදිහට කාය වශයෙන් විවේක වෙනකොටත් අපි එක විදිහකට ඒකචාරී කියන අදහස සඳහන් කරනවා. ඒ වගේම මානසික වශයෙන් චිත්ත වශයෙන් මන ලැබෙන විවේකේ චිත්ත විවේකයටත් අර ඒකචාරී කියන ගතිය තව වර්ණංගෙනවා. ඊට පස්සේ උපදි විවේක වශයෙන් ගැඹුරෙන්ම සඳහන් වෙනවා ආර්යත්වයේ ඉහළ කෙලවරක් විවේකයේ තවත් ඉහළ මට්ටමක්. ඉතින් මේ මට්ටම් තුනෙන් සාමාන්‍ය ලෝකයාට ඊටම අමාරුත් ආද අදාළ උත්කර තමයි කායි විවේකයේ කියාගන්න එක. අපි කුලයා කෙරින් ගණයා කෙරින් වෙන්වෙන එක ඥාති පරිවර්තයෙන් භෝග පරිවර්තයෙන් වෙන්වෙන එක තමයි ඉතින් කායි විවේකය කියලා කියන්නේ. ඇත්තට මේකත් ඉතාම දුෂ්කර දෙයක්. ඒ වගේ මේක කළ යුත්තක්ද නැද්ද කියන එක පවා පෘථග්ජන කෙනෙකුට කිහි කෙනෙකුට කියන බරපතල ප්‍රශ්නයක්. ඒ වගේම ඒක තීරුම් ගැනීමේදී ලොකු අපහසුතාවක්පත් වෙනවා. ඉතින් මම ගොඩක් පීරග්ග විලා ගන්න යන්නේ මෙවැනි පිළිසකට ඒක කියලා දෙන්න. මොකද මේ පිළිසෙව ගැන සාමාන්‍යයෙන් දන්න නැත්නම් තමන්ගේ ජීවිතේ පරිශන කරලා යම් ප්‍රමාණයකට ඉදිරියට ආව පිළිසක්. නමුත් වෙලා තියෙන්නේ මේ විවේක කතාව ඒ කායි විවේකයට අත නොතබ හඳුනා දීමක් නොකර කරන්න බැරි එකක්. ඒක නිසා කාටත් තේරෙන පාසුවට ඒ කාය විවේකේ මතක් කරලායි අපිට චිත්ත විවේකයක්, චිත්ත භාවනාවක් ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ මේ දෙකම සම්බන්ධ වුණාට පස්සේ තමයි උපදි විවේක ගැන කතා කරන්නේ. ඉතින් මේ ગાථා 15 දක්වා එනකම් අපි හුඟක් වෙලාවට කෙරුවේ කාය විවේකේ, චිත්ත විවේකය අවස්ථානුකූලව මත කරගන්න එකයි. අවස්ථාව ලැබුණේ නැහැ. ඉච්චර අපට උපදී විවේකී ගැන කතා කරන්න ඉතින් ඒක නිසා අපි බලමු දැන් අපි ගාථා කීපයක්ම මේ තේමාවෙම විස්තර කරගත්ත නිසා අවස්ථාව හැටියට මේ විවේක තුනම මේ අවස්ථාවේදී අපිට ප්‍රයෝජන ගන්න පුළුවන් වේද කියලා. ඉතින් අපි ගිය පාර ඒ 14 වෙනි ගාථාවේ අර්ථකථන දෙන වෙලාවදී මතක් කරගත්තා සර්වඥාන්ස වැඩ ඉන කාලේ හිටියේ තේරනාම භික්ෂුවක් පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේ ඊටාම අප්‍රසිද්ධියට කැමති කෙනෙක් තනියම තමයි කමට වඩින්නේ. තනියම තමයි පින්න පාතෙන් පසුබස් පාතේ හැදලා ඉන්නේ. වළඳන්නේ. ඉතින් ඒකචාරී ජීවිතේ ඉන්න අතරමැද ඒ ශාන්සේ ඒකචාරී ජීවිතයක මේ තේරනාම භික්ෂුවගේ ඒකචාරී ජීවිතය වර්ණනා කරන ගතියක් තිබිලා තියෙනවා. ඉතින් එතකොටත් ඒ බුදුහාමුදුර වැඩ ඉන්න කාලේ ඒ සීනාසනෙ මිටු අනික් භික්ෂුන් වහන්සේලාට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා. මේක ස්වාමීන් වහන්සේ නමක් ප්‍රසිද්ධ අප්‍රසිද්ධියට කැමති තනියම පින්නපාත වඩනවා තනියම ආපහු වෙනවා තනියම පින්නපාත වරදනවා ඒ නිසා මේක චෝදනා ස්වරූපයෙන් ਸਰවචන්නාංශයට ගිහිල්ලා තියෙනවා මේ භික්ෂුවගේ හැසිරීම අනිත් භික්ෂුවන්ට කරන ඉගියක් වගේ. ඉතින් මේ වෙලාවේදී ਸਰවචන්නාංශය දෙපාර්ශවයේ කැඳවලා ඒ ඒකචාරී භික්ෂුවත් නැත්නම් තේරණා භික්ෂුවත් කැඳවලා සංඝයා ඉදිරියට අහගෙන සංඝයා චෝදනාවක් කරනවා අප්‍රසිද්ධියට කැමැති තනියම පින්නපාති වඩින තනියම ආභව වඩින තනියම ජීවිතයක් ගත කරනවාද කියලා. ඉතින් බුදුජානන්සේට මේ භික්ෂුව ආස්තිකත්වයෙන් උත්තර දීලා කියනවා එහෙමයි ස්වාමීන් වහන්සේ මම මේකට කැමැති කියලා. එතකොට බුදුජානන්සේ කියනවා එහෙමත් එකක් තියෙනවායි කියලා. තනියම ජීවත් වෙන තනියම විවිධයට කැමැති ඒක චාරිගතියට කැමැති තනියම පින්නපාති වඩින තනියම ආපව වඩින තනියම දාහනේ වළඳන එහෙම එක්කත් තියෙනවා. නමුත් ඒ ඒකචාර ජීවිතයේ විත්තරේන පරිපූර්ණ විස්තර වශයෙන් පරිපූර්ණ වෙන්න නම් විස්තර වශයෙන් ඒක ආඩ්‍ය වෙන්න නම් කොත්පල දෙන්න නම් වරුණ බලන් ගන්න නම් ඉද බික්කවේ යං අතීතං තං පහිනං යං අනාගතං තං පත්නිසක්ඛං භික්ෂුවක් තනිව විවේකීව එහෙම නැත්නම් කාය විවේකී වශයෙන් තනිව ජීවත් වෙන එකත් අමාරුයි ඒ භික්ෂුව කොච්චර අමාරුවක්ද ළඟ හිටපුවම උඩට තමයි ළඟ හිටාම චෝදනා කරනවා මට්ටමක් තියෙනවා නිසා ඒකචාරී භික්ෂුවගේ මානසිකත්වය අපිට මෙතන පේන්නේ මේ අප්‍රසිද්ධියට කැමති තනියම පින්නපාත පිවිසල තනියම පින්නපාතෙන් පසුබත් පින්නපාතෙන් ආපසු වෙන පසුබත් වසන කියන එකයි. නමුත් අනිත් භික්ෂුන් වහන්සේලාට මේක කෙනහිල්ලක් වෙලා තියෙනවා. ඉතින් ඒක නිසා මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අතරත් සර්වත්‍ංශ වැඩි ඉන කාලෙත් මේ වගේ හඳුනා ගැනීම අපහසුකම් තිබිලා තියෙනවා. ඒ නිසා සර්වඥන්සේ සඳහන් කරනවා එහෙමත් එකක් තියෙනවා. ඊට පස්සේ අර ඒකචාරී භික්ෂුවට දැන්ට ඒ වෙනකොට ඒක සමාදන් වෙලා ඒකේ යම් අද්දකීම් ලද භික්ෂුවකට බුදුරජාණන් කියන ඕක විතර වශයෙන් සම්පූර්ණ කරගන්න ඕනේ. ඒ බුදුහාමුදුර කෙනෙක් පහළ වෙන එකටයි ඒකට කියනවා යම් භික්ෂුවක් ශාසනයේ යෝගාවචරිකෝ භික්ෂුවක් යම් අතීතන්තම් පහිනම්. එයා ඒ අතීතය අභිරමණය කරන්නේ නැත්නම් යම් අනාගතන්තම් පතිනිසත්තම්. තාවනොපත් අනාගතයත් වෙන ප්‍රාර්ථනා කරන්නේ නැත්නම් පච්චුප්පන්නේච අත්තන අත්ත භාව ප්‍රතිලාභේසු වර්තමානයේ Tamanට ලැබිච්ච මේ manussාත්ම ප්‍රතිලාභයක් තියෙනවනේ අන්නේ අත්තලාය ප්‍රතිලාභේ චන්දරාග සුපටි විද්ධෝ ඒක කෙරෙහි ඇති චන්දරාගයකුත් අතහරිනවා නම් එවං කෝතේර ඒක විහාරෝ විත්ථාරේන පරිපූර්ණෝ හෝති එතකොට තේරින් තෙර තෙතුන් නැති දැනගන්න ඕනේ මේ ඒක විහාරී ගතය නැත්නම් මේ ඒකෝචරේ කග්ග විසාන පප්පෝ කියන ගතිය විස්තර වශයෙන් පිරෙන්න නම් අතීතය අනාගතය කියන දෙයක් යම් වශයෙන් ප්‍රහාණය කරනවාද එතකොට තමයි වර්තමානයේ මම දැන් මෙතන කියලා අපි දැන් එකක් හුඟක් වෙලාට පුහුණු කරනවා වර්තමාන අරමුණ හෝ මම දැන් මෙතන කියන විඳීමක් සංඥාවක් අන්න එහෙම එකක් තියෙනවා නම් ඒකත් හරහා දකින්න ඕනේ ඒකත් විනිවිද දකින්න ඕනේ. ඒකත් හුරතලයට තියාගන්න බෑ. අන්න එතකොට තමයි මේ තේරනාම තේරුණාසෙ නමක් ඒක විහාරය කියන නමටපත් වෙන්නේ කියලා. ඉතින් ඒක නිසා අර පළවෙනියෙන්ම කරන කාය විවේකය ඊටාම වැදගත් වෙනවා අපිට මේ වගේ මාතෘකාවට ඉඳගෙන වාඩි වෙලා සාකච්ඡා කරන්නවත් බණක් අහන්නවත් ධර්ම සාකච්ඡා කරන්නවත් එහෙම නැතුව ජීවිතවල ගත කරමින් අපදරුවන් සමග ඒ ගත කරන ජීවිතවල අපිට මේ වගේ ධර්මයකට අහුම්කම් දෙන්න විවේකයක්වත් නැහැ. ඒ වගේම මේ අවබෝධ කර හිච්ඡ ධර්මය ණය විපස්සනාවට දාලා තර්කණය කරන්න විවේක බුද්ධියක් ඒ වෙලාවේ නැති නිසා එවැනි තත්වයකට යන්නත් ඒක විහාරී ගතියක් කායික වශයෙන් අවශ්‍යයි. නමුත් ගීගවල වල ඉන්න ගමන් අමුදරුවන්ගේ බර තියෙන ගමන් වගකීම් තියෙන ගමන් බණ අහන්න පුළුවන්. බණ අහලා ඒක සාකච්ඡා වෙයිද නැද්ද නැත්නම් Taman තුල විග්‍රහ වෙයිද නැද්ද කියන එක කියන්න බෑ. නමුත් මේ පාරමිතා කුසල ශක්තිය ඇති උපනිශ්චය සම්පතිය ඇති ඇත්තන්ට ඒක හරියටම තේරෙනවා. ඒක හරියටම අනික් මන වලට වැඩිය වදිනවා. ඉතින් ඒක නා කල්පනා කරලා බලනවා මේ අසුරු කරන අනික් චිරු දිනාගේම බහුජන මතයද ගරු කරන්න ඕනේ. එතකොට මේ කලාතුරකින් කරන්ට ඇහෙන මේ ඒකචාරී ජීවිතයද කරන්න ඕනේ කියලා ඒක නා ස්වයන් තර්කණයකට වැටෙනවා ණය විපස්සනාට වැටෙනවා ඉතින් ඇත්තටම කියනවා නම් එතන තමයි නිවන තියෙන්නේ ඒකයි වැදගත්ම සංසාරේ වැදගත්ම තැන ඉතින් අපි මේක වහලයක් කර දැනට හිටියට අපිට මේ අදහස ආවේ බණක් ඇහිලා මෙහෙම තනිවීමක් අවශ්‍යයි කායික වශයෙන් හරි කමන්නේ කියන එක ආවේ වෙන් වෙන්ව ඒක හරීම අපූර්ව සිද්ධියක් හැම කෙනෙකුගේ ජීවිතයේ අපි ඒ අවස්ථාවෙන් පස්සේ යම් ජඩකමක් කරනවා නම් වැරද්දක් කරනවා නම් කායික දුස්චර්ය කරන අන්නේ චිත්තක්ෂණය අමතක වෙච්ච වෙලාවේ තමයි අපට ඊට පස්සේ කාය දුස්චර්ය කරන්න පුළුවන් වෙන්නේ. වචී දුස්චර්ය කරන්න පුළුවන් වෙන්නේ. මනෝ දුස්චර්ය කරන්න පුළුවන් වෙන්නේ. අපිට යම් වෙලාවක හිතුණනම් දැක්කනම් අසවල් දාසේ අසවල් දේ අහලා අසවල් කෙනා හම්බ වෙලා අසවල් සංසිද්ධියේදී තමයි මට මේ විවේකයේ කියන වචනය කාය විවේක චිත්ත විවේක උපදිවි කියන එක ඇහුනේ එදයි මේක කර බලන්න ආසාව පහළුනේ කියලා ඇත්තටම සර්වඥාන්සේ යගේ කරන්නේ ඒ චිත්තක්ෂණය තමයි සෝවාන් වෙන චිත්තක්ෂණයකට රහත් වෙන චිත්තක්ෂණයට වැඩි. ඒ මොකද එයා තනි කර ලෝකේ අසරමං වෙලා ඉන්න මිනිස්සෙක් තනිව ගන්න තීන්දුවක්. ඉතින් ඒක හරිම අශිරිමත් දෙයක්. නමුත් ඒ අශිරිමත් දෙයට පස්සේ තකතිරුකම් සිද්ධ වෙනවා. යඩකම් සිද්ධ වෙනවා. කාය දුච්චත්ත වචී දුච්චත්ත සිදුරේ ඔක්කොටම සාසනේ බග කියනවා. ඒක අපි හැම කෙනාම බෙදා හදා ගන්න ඕනේ. එහෙම කෙනෙකුට ඒක වෙන්නේ අර Taman තනිවම දවසක විවේක වෙන්න ඕනෑ නේද කියලා ඒ කාගවත් සහායක් නැතුව බුදු වචනයක් ඇහිලා කල්යාණෙත් හම්බ වෙලා ගත්ත ඒ තීන්දුවේ අභි සුන්දරත්වය තමයි. ඉතින් මේ බණ කියනකොට ධර්ම සාකච්ඡා කරනකොට භාවනා කරනකොට අපි කරන්නේ අර නවතර චිත්තක්ෂණයට හිත දාලා. අනිත් මම තනියම නෙමේ මේ මාර සටනකට බැස්සේ කවුරක්වත් ද්විතීය සහායකයෙක් අතු නෙවෙයිනේ. ඒක මට නැවත නැවතත් ශීඝ්‍රයක් වෙනවනම් මම කියනවා කමඨහන මුදුන්පත් වෙලයි කියලා. මම කියනවා සතිය පිටලයි කියලා යාට. මම කියනවා යෝනිසමංස්කාරය තියෙනවා කියලා යාට. මම කියනවා සම්මිය දෘෂ්ටිය තියෙනවා කියලා යාට. නමුත් ඒ ඒ යෝනිසමංස්කාරයේ සතිය සම්මිය දෘෂ්ටිය තියෙන බවට පෙරමග ලකුණු රාශියක් තියෙනවා මේ ධර්මදේශනාවේදී ඥාන වශයෙන්. එහෙම නැත්නම් අනිකුත් භාවනා විදිහෙන්න චතුරාර්ය සත්‍ය වලින් ආර්ය අෂ්ටාංග මාර්ග වලින් සත්‍ය බෝධිපාක්ෂික මාර්ග වලින් පෙන්වන්නේ අර සිද්ධිය නැවත නැවත සිහිපත් කරලීමේ ක්‍රම රාශියක් තියෙනවා. ඒක තමයි ථේරවාදී කියලා අපි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් එක එක නායක එක්කනාර මූලිකව මේ විවේකයක් පිළිබඳව තනියව හිතපු කක්ක ගොඩේ ඉඳගෙන හිතපු හිතවිල්ල නැවත නැවත ගැනීමට ගන්න උපමාන උපක්‍රම ක්‍රමවේද වෙනස් වුණාට ඒ කොයිසන ඉඳලා හරි එක තැනක තමයි එන්නේ. ඉතින් අපි එක එක ගාතාවක් අල්ලගෙන අපි බලන්නේ එක එක ක්‍රමවලට අපේ ඒ ලස්සන චිත්තක්ෂණය නැවත නැවත සීකඳවන එක තමයි. ඉතින් මෙතනදී අදගත් ගාතාය බලනකොට සඳහන් කරලා තියෙනවා ඒවන් ဒ ුතියෝ සහ මමච්ච සහ මමන්ති වාචාබිලාභෝ අபிසජ්ජනාච. අපි පිරිසත් එක්ක ඉන්නකොට වාචාබිලාභේ තියෙනවා. අබිලාභ වාචාබිලාභ ආ මේ ආලපන තියෙනවා. ආලප්පන ලාලප්පන කියනවා කියනවා ආමන්ත්‍රණ කියනවා. ඉතින් මේ ආමන්ත්‍රණක හැම වෙලාවකම අපිට අර ඒකචාරී ජීවිතේ නැති වෙලා යනවා. ඒකචාරී ගතියට අපි හරස් කපනවා. අපි සජ්ජනාජය ඒක සජ්ජායනා කරන එකතුව. ඒ කරන හැම වෙලාවකම අර කාය විවේකය ලබාගත් පිළිස් ටිකක් එකතු වෙලා ඇති කරනවා ඇත්තේ. නමුත් චිත්ත විවේකයට උපදි විවේකයට එකෙන් බාධා සිද්ධ වෙනවා. ඒ නිසා යත්තන්ට ඒක සුද්ධ කරන්න වෙනවා. ලබාගත්තා වූ නැත්නම් බණක් අහලා හිත අධිඨාන කරලා උපයාගත්තා වූ මේ කාය විවේකය දිනු පවණු කරන්න නම් මේ අභිලාපන සජ්ජායන කියන දේවල් වලින් විවේක චිත්තක්ෂණයක් හොයන්න වෙනවා. ඒක නිසා අපි කතා කරනකොට ඒකට කියන්නේ මේ විතක්ක ਵਿਚාර දෙකෙන් ඇතිවෙන විපහාරයක් තමයි ඇතුලේ මේ විදිහට කියන්න ඕනේ කියලා හිතලා ඒක මේ මේ විදිහට ගලපලා ඒක වචනේ බින්දි ටික තමයි වචන කියලා කියන්නේ. ඉතින් අපි භාවනා පරියන්කයකට ගියා කියලා හිතුවොත් සක්මනට ගියා කියලා හිතුවොත් අපි ඒක නොකරමින් වචන කතා කරන්නේ නැහැ. ඒ වගේම පරියන්කයකට ගියොත් කය හොල්ලන්නෙත් නැහැ. ඉතින් ඒ නිසා අපි එතන සසංකාරිකව කරන හිතාමතා කරන වචන දෙදීම සකය හෙලවීම නැත කරනවා කියලා කියන්නේ අර ලැබපු කාය විවේකය තවදුරටත් චිත්ත විවේකයට පෙළ ගැස්මක් කරනවා. ඒක අත්‍යවශ්‍යම එකක් නෙවෙයි. නමුත් බොහෝ විට ඒක උදව් උපකාර කරන දෙයක් නිසා, සප්පාය දෙයක් නිසා, අනුග්‍රහ දෙයක් නිසා සර්වඥාන්සේ අරඤ්‍යගත, රුක්ඛ මූලගත, ශුන්‍යාකාර තත්ත්වෙට ගෙනියලා නිශීදති පල්ලංකං පාලක බඳ වාඩි වෙලා උතුම් කායම් පරිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්ව ආදි වශයෙන් කායික වාචික ක්‍රියාවල සචේතන ක්‍රියාවල නතර කිරීමක් කරනවා. ඒ නතර කිරීමක් කරාට මොකද අර චිත්ත විවේකය එපමණකින් ලැබෙන්නේ නැහැ. එතනදී ඇත්ත වශයෙන් වෙන්නේ චිත්ත විවේකයේ පොඩක් නැති වෙන එකයි. කෙවල් දොරවල ඉන්නකොට වඩා අරණ්‍යගත වෙන්නේ ඉස්සල්ලාට වඩා අරණ්‍යගත වෙලා කායික වාචික ක්‍රියා සසංකාරික ක්‍රියා සචේතනික ක්‍රියා නැත කරපු ගමන් කාම ගුණ වෙනකොට කාම සංඥා මත වෙන පටන් ගන්න වෙනකට වැඩිය. ඒක නිකන් වනමුකේ පාදුවාට පස්සේ දිදෙනවා වැඩි වගේ. ඉතින් ඒක නිසා යෝගාවචරයට අරණ්‍යගත විවා කුමුලගත වේවා ශූන්‍යාකාරගත වේවා නැත්නම් gedara කාරි කමන්නේ තමන් එimhe ශූන්‍යාකාර தත්වයකටපත් වෙලා සචේතනිකව කායික වාචික ක්‍රියා නැතර කරන ගත්ත ගමන් පුදුමාකාර විදියට කැලේ හිටපු කම්හාර කුළු මිහාරකේ ගම්මැද්ද බැඳගත්තා වගේ මේ වැඩි වෙන්න පටන් ගන්නවා මේ කාම සංඥා ඒකට අපි සාමාන්‍යයෙන් නීවරණ කියලා කියනවා භාවනා භාෂාවේ ඊට පස්සේ මේ කාම සංඥා නැතිකරන්න අර නතර කරපු විතක්ක ਵਿਚාර දෙක දාක්ෂණික යදවුමක් යදවනවා මෙනෙහි කිරීම සලක්ෂණය විතක්ක ਵਿਚාර වශයෙන්. ඒක තමයි මේ ਸਰවඥාන්සේගේ තියෙන විද්‍යුහුරු ගතිය. කාම ඡන්දය අපි මෙහෙම කියමු කාම ගුණ කියලා කියන්නේ අපිට විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ධර්ම අනුව මේ ඇහ කන දිව නාසය කය මන කියන මේ හය විවිධාකාරයෙන් පිනවීමට කියනවා කාම ගුණ කියලා වර්ග විචිත්‍රත්ව මෙව යම් කිසි වෙලාවක අපි අරණියකට ගිහිල්ලා ඇත්ත දෙකක් වහගෙන කතා කරන්නේත් නැතුව සද්දත් නැත්නක වචනයක් බින්දින්න නැතුව ඉඳ ගිය ගමන් ඒ කාම ගුණයන්ගේ කාම සංඥා ගොජ දාන්න පටන් ගන්නවා. තුරන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ යෝගාවචරයට හිචිවිලි වණේක පටලැවෙනවා. ඉතින් එතෙන්දී අර කතාවට බින්දේ නැති වුණාට විතක්ක ਵਿਚාර දෙක තමයි යොදවන්න වෙන්නේ. විතක්කය තමයි බොහෝ අරමුණු අමතක කරලා Tamanට මධ්‍යස්ත වූ නිවන්මුගාමි අරමුණකට හිත යදවීමට කියනවා කායගත සතිය කියලා. එතකොට අර කියන මේ අත්ත් භාවයට තමයි හිත යොදාගන්නේ. ලැබුවා වූ මේ manussත් භාවයේ පිළිඹිඹු තමයි කය. අපි ඒ කයට හිත යොදලා කය පමණක් මෙනෙහි කිරීම හරහා කයෙන් පිට සියලු තියෙන දේට අසතිය අමනිෂ්කාරය යොදවනවා. කයට සතිමනස්කාරය යොදවනයි කියලා කියන්නේ විතක්ක ਵਿਚාර යොදවනයි කියලා කියන්නේ අනිකුත් භෞතික ලෝකයට, බාහිර ලෝකයට අනිකුත් රූප, ශබ්ද, ගන්ධ, රස, ධම්ම අනිකුත් ස්පර්ශ පිළිබඳව අසති අමනිෂ්කාරය යෙදවීමට මේ විතක්කේන තියෙන චෛතසිකයේ ਸਰවඥාන්සේ හරි ලස්සනට යෙදවීමක් කරනවා. ඒ යෙදවීමට සල්ලක්ෂණය කියලා කියනවා. මෙනෙහි කිරීම කියලා කියනවා. මානසිකාරය කියලා කියනවා. එතකොට ලෝකයේ දේශපාලනඥයන් කරන වැඩක් මෙතන කරන්නේ. ඒ වෙනනම් ප්‍රේමාන්තයන් කරන වැඩක් කරන්නේ. දේශපාලනඥයෝ කරන්නේ අන්තිම ද්වේෂය කෙලවරට යන එක ප්‍රේමාන්තයන් කරන්නේ අන්තිම ආදරේ කෙලවරට යන එක. එකක් තේරීම හරහා ලෝකේ ප්‍රතික්ෂේප කරනවා. තමන්ට අවශ්‍ය කරන දේට පූර්ණ අවධානය කොච්චර යොමු කරනවද කියනවනම් ඒක ලබා ගැනීම සඳහා මුළු ලෝකෙම මරණට කමන්නේ නැහැ. ලෝකෙ මරන්න ලෑස්ති. ඒ නිසා මේ අසත්‍ය අමනසිකාරය කියලා කියන්නේ වරසිතවිල්ල. මේ අසත්‍ය අමනසිකාරය අපි යමකට යොදවන්න නම් ඒ වෙනුවට සතිමනසිකාරය යොදවන්නේ මේකටයි කියලා හොඳටම දැනගන්න ඕනේ. ඒක පිළිබඳව පූර්ණ මුලමදාග කුසල ඡන්දය පිළිගන්න ඕනේ. ඉතින් බුදුරජාණන් වහන්සේ මේකට මේ manussත් ප්‍රතිලාභය දෙනවා. manussත් බදලාව කියන්නේ මනුස්ස ශරීරය. ඒකට රූප වෙන්න පුළුවන්, ඒක වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංස්කාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. මේ පංචස්කන්ධේ ඒකට හිත යොදවනවා. ඒ හිත යෙදවීම හරහා කාම ගුණයන් ප්‍රතිස්ථාපනය කරනවා. ඉතින් මේකෙත් ਸਰවචනාංශේ තව ටිකක් ඉස්සරහට ගිහිල්ලා යෝගාවචරයට කියනවා මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියලා අපි ගත්තොත් රූප කොටස රූප රූපණේ වෙන දීග බලලා තියෙන විශිෂ්ට වෘත්තයක් තියෙන අල්ලන්න කියනමම ඉන්න දේ අරූපේ අමාරු යෝගාවචරයට. ඒ නිසා මේ කයට හිත යොදවලා කය මෙතන තැම්පත් කරලා ඒකට හිත යොදවනවා කියලා කියන්නේ එක චිත්තක්ෂණයක හෝ ඒක නාමුළු ලෝකෙම දන් දුන්නයි කියන එකයි තන් ප්‍රතික්ෂේප කරයි කියන එකයි අසත්‍ය අමනසිකාරයේ දුවයි කියන එකයි. ඉතින් ඒක නිසා අපි ඒකට ද්වේෂය කියන වචන පාවිච්චි කරන්නේ මුළු ලෝකෙම දන් දුන්නයි කියලා කියනවා. ඒ නිසා එක චිත්තක්ෂණයක හෝ මේ මම දැන් මෙතන මේ කයේ හිත තබුවා කියලා කියන්නේ ඒ මුළු ලෝකෙම යාට අමතක කරන්න පුළුවන්. ඉතින් මේක තමයි අර දෙවෙනි වතාවට නිවන් දකින්න වෙලාව. මම නිවන් දකින්න ඕනේ, ඊගියතරින්න ඕනේ, විවිකේ ලබා ගන්න ඕනේ කියලා අපි ගීගේවල් වල ඉන්න ගමන් පුතක් ජන වෙන්න ගමන් කල්පනා කරන එක තමයි පළවෙනිම දේ. ඊට පස්සේ කෙනල යම් දවසක තේරුම් ගත්තොත් මට අවශ්‍ය නම් බුදුහාමුදුරුත් එක්ක තවත් සමීපස්ත වෙලා කායට සත සති මනසිකාරය සති මේ සති මනසිකාරය යොදන ගමන් මුළු ලෝකයේ අසත්‍ය මනසිකාරය යොදන්න පුළුවන් බව තමයි මේ කය එක චිත්තක්ෂණය පැවැත්වීම. ඔබේ අමාරුම දේ තමයි ඒක මේකයි කියලා දැනගන්න. මේ එක චිත්තක්ෂණයක මම දැන් මෙතන ඉන්නවා කියලා කියන්නේ මුළු ලෝකෙම අමතක කිරුවා කියන එක තේරෙන්න මේ චිත්තක්ෂණය, කයේ පවතින චිත්තක්ෂණය කියලා කෝටි ලක්ෂ වාරයක් පවත්තලා ඒක බුද්ධ විඳින්න ඕනේ. දැක ගන්න ඕන දැනගන්න ඕනේ ඒක සතිය තුල නෑ මානසිකාරය තුල නෑ ඒක තියෙන්නේ සම්පජඤ්ඤය තුල සම්පජඤ්ඤේ පළපදියම් වෙන්න මේ සති මානසිකාරය බොහෝ කල් හුරු කරලා කරලා කරලා ඒක චිත්තක්ෂණ නෙවෙයි චිත්තක්ෂණ රාශියක් චිත්ත වීතිය ඒකම තප්පරයක් නෙවෙයි තප්පර රාශියක් විනාඩියක් විනාඩි රාශියක් භාවිතා කරනකොට තේරෙන පටන් ගන්නවා මේකත් පట్టලා තියෙන තරක් මෙතනදී ආතතිය අඩුයි අධානය අඩුයි මේක ඉන්නකොට තේරෙනවා මේ අසහනෙ අඩු වෙන්නේ මොකද සම්පූර්ණ කාම ලෝකයෙන් එන අසහන දැන් නැහැ. කාම ගුණ සංඥාවෙන් එන අසහනක් නැහැ. හැබැයි කය කියන දරතේ ඒක තියෙනවා. කයේ හිත පැවැත්ීමේ වෙහෙස ගතිය තියෙනවා. ඒක ඡාති ගතිය තියෙනවා. ඉතින් යෝගාවචරයට මේ ගොඩක් අසතිය නෑ ගොඩක් දරතය ගොඩක් අසහනය ගොඩක් ආතතිය කැප කරලා මේ කයේ පවතින ආතතිය කයේ පවතින වෙහෙස, කයේ පවතින ධරතයට හිත ගන්නෙ මොකටද කියලා තීරුම් කරගන්න බුදු වෙන්න වෙනවා. නැත්තම් හිතනවා මොකටද මේ කොහෙදෝ තියෙන කයක් අරගෙන ඒකේ තියෙන ධරතයක් මේ ඉස්සර කරගන්න හදන්නේ. ඊට වැඩිය නරකද විවිධ රූප, ශබ්ද, ගන්ධ, රස බල බල ඉන්න එක කියලා. නමුත් ඒතන තියෙන්නේ තර්කණයක් ඉදන් නිසා ඉදන් පජහත කියලා. මේක නිසා මේක අතහරින්න නම් ලොකු කරදරතෝගයක්, ආතතිතෝගයක්, අසහනතෝගයක් දැවිලි තැවිලි තෝගයක් වෙනකොට දන්නා වූ ප්‍රමාණ කළ හැකි ආතති තෝගයක් දරදයක් දැවිලි තැවිලි තෝගයට හිත යොදවනවා. ඒකට මේ වෙලාවේ කයට හිත යොදවන කියලා කියන සැපකට හිත යොදවන නෙවෙයි ඒ වුණාට මේ බුද්ධ ප්‍රතිපදාවනේ මේක. කෙලස් කපන වැඩක් නේ කියලා යම් වෙලාවක කයට හිත යෙදුනොත් ඒක තීරුම් ගන්නවා කියලා කියන්නේ ඒ කයට හිත යොදනා වගේ පහසු වැඩක් නෙමෙයි හුඟක් අමාරුයි ඒ විතරක් නෙමෙයි කයේ හිත හිටින්නෙත් නෑ මේ තීරුම නැති නිසා ඒ නිසා මේක අදහනවා නම් මේක ප්‍රතිපදාව කියලා, දන්නවා නම් මේක කෙලස් කැපීමක් කියලා. ඒ වෙනකොට දෙන උපක්‍රමය තමයි ਸਰවචන්ස විතක්කය. මේ කයේ හිත පිටලා තියෙන වෙලාවේදී මම ඉඳිනවා, ඉඳිනවා කියලා හෝ ඉන්නවා, ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ආයතර වචනයට පිටින් නැති විතක්කය ප්‍රයෝජනට ගන්නවා. ඒ විතක්කය යම් වෙලාවක ජයගත්තොත් සත්‍යමනසිකාරයේ මේකේ තියෙන අනික් ලෝකෙට තියෙන අසත්‍යමනසිකාර කියලා තේරුම් ගන්න කෙනා බහුසුත කෙනෙක් කියලා කියනවා. අසුවිරු ඥාන ඇති කෙනෙක් කියලා කියනවා. වික්ත ප්‍රතිබල කෙනෙක් කියලා කියනවා. තව කෙනෙකුට තේරුම් කරලා දෙන්න පුළුවන් කෙනෙක් කියනවා. උංග දෙනකොට ඒක නෑ. ඒ වෙනකොට සමාහට කය හිල පවත් ගන්න පුළුවන් ගතිය තියෙනවා. භාවනාවට ඒ හොඳටම ඇති. භාවනාවේ මේක තේරුම් ගැනීමට තමයි අපි ඔය අනිකුත් අනුග්‍රහ සුතමය සාකච්ඡාමය අනුග්‍රහ කරන්නේ. ඒක තේරුම් ගන්න ඇත්තටම ලෝකෙටත් ලාභයි Tamanටත් ලාභයි. ඉතින් අපි හිතමු යම් දවසක මේ යෝගාවචරයට කයෙහි හිත පැවැත්වීම හරහා යම් ප්‍රමාණයක චිත්ත විවේකයක් කාමච්ඡන්දී කියලා කියන්නේ බොහෝ අරමුණු විතේ විචිත්තත්වයේ දිගේ හිත යන එක කය හිත පවත්නවා කියන්නේ ඒ විචිත්තත්වකම අඩු කිරීමක් කෙලෙස් අඩු කිරීමක් පරිමාව සීමාව දාන්න ධනක් නමුත් ඒකෙච්චර සැප සාන්ති ධනක එකක් නෙවෙයි විද්‍යානුකූලව තර්කානුකූලව ණය විපස්සනාට සැපයි මොකද දුක අඩු නිසා ඉතින් මේකේ ඊට ගන්නට හරි අමාරුයි මේක ඊට කරලා දෙන්න හුඟක් අමාරුයි මොකද දැන් හිතනවා ඊට වැඩිය හොඳයි වේදනාව ප්‍රශ්න අහන්න කොහොමද චිත්තානුපස්සනා බලනකොට ඊට වඩා හොඳයි සංඥාව බලන එක. ඒ নানা ආකාර ක්‍රම තියෙන නිසා ඕනම කෙනෙකුට ඕනම පක්‍රමයක් ගන්න පුළුවන්. වේදනානුපස්සන නරක නෙවෙයි. සංඥා පිළිබඳව චිත්තානුපස්සන නරක දෙයක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මම මේ ලෝකයක් අමතක කරලා මේ කයට හිත ආවනම් කය අතගාලා ඒක ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන්. වේදනානුපස්සනාව නම් ගත්තේ දැන් ඉන්නේ මනෝ විකාරයකද ඇත්තම මේ වර්තමානයේ පවතින වේදනාවද කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න බැරි එක විතරයි මහසී සයඩෝ ස්වාමීන් වහන්සේ පෙන්වන්නේ මේ බුදුහාමුදුරෝ කායानुපස්සනාව විදිහට ලැබීමේ වටිනාකම. ඉතින් මේක අතිපන්නිතයන්ට අමාරුයි. ඒ වගේම කර පෙර පර සංසාරේ බණ භාවනා කරපු කට්ටියට නම් කායानुපස්සනාව ඉක්මව කෙනෙකුට අවශ්‍යත් නැහැ. එයාට ඒ ප්‍රත්‍යක්ෂණي අවශ්‍ය නැහැ. එයා දන්නවා මේ ප්‍රතිපදා බව ඉදිරියට යන බව ඒ ප්‍රත්‍යක්ෂණේ නැතිකම නිසා තමයි මේ සැකේ කියන එක මතුවේ. අපි හැම වෙලාවෙම කමඨාන් සුද්ධ කරලා තටමන්නේ. අරක දන්නේ නැහැ මේක දන්නේ නැහැ කියලා සැක කරන්නේ සීලේ මත වෙන්න ඇති සත්‍යය මත වෙන්න ඇති කියලා අනවශ්‍ය දේවල් වලට අපි හිත යොදවන්නේ මේ ප්‍රත්‍යක්ෂණේ දන්නේ නැතිකම. මගේ හිත දැන් තියෙන්නේ කයේද කියලා දන්නේ නැහැ. කයේ තමයි තියෙන්නේ. මමත් ඒක උරගා බලන්න කමයක් නැහැ. ඉතින් ඒක ගන්න තමයි ওই බෞද්ධ ඥාන කමඨාන් සුද්ධ කිලි ගොඩාක් කරලා යෝගාවචරයට ඕනම වෙලාවක කාම ගුණයන්ගේ පැවතිච්ච හිත අත්භාවයට ගන්න පුළුවන් නම් යෝගාචර දැහැන දක්ෂකම. ඕන වෙලාවක කාමගුණයන් යන්න පුළුවන්. ඒක වලක් කරන්න බෑ. මොකද ඒ තරම්ම කාමගුණයන් නියවලාන බලපස් සතිය දුර්වලයි. නමුත් එයා දන්නවනේ මේ වර්තමානයේ අත්භාවයට ගන්න පුළුවන් කියලා. ඒක තමයි යාගේ චිත්ත ශික්ෂාව කියන්නේ. සීල ශික්ෂා නෙවෙයි. සමාධි ශික්ෂාව කියන්නේ මොකක්ද? ඉතින් මේක අරගෙන ඉවරලා පවත්න්න පුළුවන්කමට සමාධි භාවනා කියලා කියනවා සම්මතය කියලා කියනවා নানা ප්‍රකාර කියනවා ඕන තැනකදලා මේකට ගන්න පුළුවන්කම කියනවා ක්ෂණික සමාධිය විපස්සනා සමාධිය. ඒ නිසා ගත්ත එක එක දිගට පවත්වන්න පුළුවන් නම් සමත වෙනවා. ඒක ඕන විදිහකට බෝ කරලා ධ්‍යාන වශයෙන් ගන්න පුළුවන්. නමුත් කොයි රස්තියාදුව ගැහුවත් වර්තමාන මොහොතේ ගන්න ඕන වෙලාවක පුළුවන් කියන ඒ විකූර්ණය කියන කෙනාට ඒ ඉර්ධිය කියන කෙනාට විපස්සනා සමාධියක් තියෙනවා. එයාට සාහිතිකයක් නෑ ඒකාචිත්තක්ෂණය පිට පිටයි නැද්ද කියලා. විත පිටිකට බයක් නැහැ. දන්නවා මෙතෙන්දයි ගන්න ඕනේ. එතන ക്ഷേමයක් කියලා. එතන සාන්තියක් කියලා. එතන කෙලෙස් අඩුවක්. ඉතින් ප්‍රතිපදා තියෙනයි කියලා. ඉතින් මේ විදිහට මේ චිත්ත විවේකය වර්ණගාගත යෝගාවචරයට චිත්ත විවේකයේදී ඉස්සරහදී හම්බ වෙනවා බරපතල මේ අභියෝගතා පරීක්ෂණයක්. එහෙම නැත්නම් ඥාන විමර්ශනයක්. මොකද්ද ටික වෙලා කරන මේ මෙතෙක් උදව් කරපු විතක්ක ਵਿਚාර දෙක හැලෙන්න ගන්න. මේ කාම ඡන්දය කාම ගුණයන් වෙනුවෙන් පැවතිච්ච හිත මේ කයට නැත්නම් කයේ තියෙන වායෝ පොට්ටබ්බ ධාතුවට එහෙම නැත්නම් මොකක් හරි ධාතු ගුණයක හිත පවත්තලා කාය වශයෙන් මම දැන් මෙතන ඉන්නවා කියලා මෙනෙහි කළා හෝ පිම්බි මහකිනීම වශයෙන් මෙනෙහි කළා හෝ ආශ්‍රව ප්‍රසවාස වශයෙන් මෙනෙහි කළා හෝ ඒකාරමකට සති සම්පජාඤ්ඤේ නැත්නම් සතිමනස්කාරය යොදවලා බාහිර ලෝකයට අසත්‍යමනස්කාරය යෙදවිලා යම් තැනකට ගියාට පස්සේ නැට්ටෙන් ඉදිලා gediya වැටෙනවා වගේ මේ විතක්ක ਵਿਚාර හැලෙන තරක් වෙනවා. අන්නේ හැලෙන තැනේදී අනුග්‍රහ කරන්න තමයි හුඟ දෙනෙක් තන් නැත්තේ අමෝරාවෙන් අනවශ්‍ය විදිහට මෙනෙහි කරන්න යනවා. එතකොටත් දුවන බයිසිකල් එකක් ඇතුළට ස්පෝක් අතර පොල්ලක් දැම්මා වගේ දඩස් ගාලා ඔක්කොම ඇද ගන්න පටන් අර ගන්නවා එකලස. ඒකම පටන් ගන්නකොට මෙනෙහි කරන්න දන්නේ නැති වුණොත් එහෙම කාම ගුණයන්ගේ නපුරු බලපෑම නිසා යෝගාචර හිත හැමතැනම ඇවිදින්න ගන්නවා. ඒ නිසා කොතනදී විතක්ක ਵਿਚාර යොදවන්න ඕනේද? කොතනදී විතක්ක ਵਿਚාර ස්වභාවයෙන් හැලෙනවද? කොතනට යනකොට යෝගාචරයට මේ විතක්ක ਵਿਚාර දැන් හැලෙන්න ලෑස්ති මේක සෞඛ්‍ය සම්පන්නයි කියලා තේරුම් ගන්නවද කියන එක තමයි මම අර කිව්වේ අභියෝගතා පරීක්ෂණය කියන්නේ. ඒ නිසා මේ විතක්ක ਵਿਚාර යොදවන්න ඕනේ ප්‍රයෝජනෙ ඇති තාක් පමණයි. අපි වාහනයක පළවෙනි ගියරයකට යන්න ඕන කරලා තියෙන දෙවෙනි ගියරයකට දානකම් විතරයි. එන්ජින් එක ස්ටාර්ට් කරලා පස්සේ දෙවෙනි ගියරකින් ස්ටාර්ට් කරන්න එපා. ඒක වාහනේ අදින්න එපා. පොට්ටකට හරි ෆස්ට් ගියරයකට දාලා ඇදලා ඊට පස්සේ සෙකන්ඩ් එකට දාලා තර්ඩ් එකට දාලා කියන එක කොතෙන්ද ෆස්ට් එකෙන් සෙකන්ඩ් එකට දාන්න කියලා කියලා දෙන්න බැරුවා වගේ මේ විතක්කය කොතෙන්ද හැලෙන්නේ කියන එක නැත්නම් මේ චිත්ත භාවනාව නැත්නම් අපි කියන මේ ශික්ෂාව සමාධි ශික්ෂාව අපේ ලොකු ස්වාමීන් වහන්සේ සත්‍වවිචිසා විදර්ශනා ඥාන පොතේ උත්සාහ කරලා නැත්නම් පෙන්වන්න හැදුවා මේ කියන සමාධි ශික්ෂාව දෙවෙනි ධ්‍යානයේදී වැඩිට ඇති වෙන ප්‍රමාණයක් වෙනවා කියන්නේ. මොකද දෙවෙනි ධ්‍යානට යන විතක් ਵਿਚාර හැලිලා. ඉතින් සමහර අනිකුත් ආචාර්යවරු හතරවෙනි ධ්‍යානය, අටවෙනි ධ්‍යාන වශයෙන් සමත කමිටු විස්තර කරනවා. ඒ කොයි එකත් කෙනෙකුට කියන්න පුළුවන් මේ සමතෙන් බලාපොරොත්තු වෙන්නේ විතක්ක ਵਿਚාරණ අතර වෙන මට්ටමේ ඉඳලා සජීවීව විපස්සනාට හරවනවද එහෙම නැත්නම් විපස්සමතෙන් යනකොට උපරිම වෙන උපේක්ෂාවට ගිහිලා විපස්සනාට හැරවෙනවද කියන එක ඒව ගුරුකුල මත එක එක කෙනෙකුට තමන්ගේ කැමති ගුරුවරයෙක් තේරුම් ගන්න පුළුවන් කෙසේ නමුත් මේ මහසි භාවනා ක්‍රම හොඳ ලස්සනට පෙන්ලා දෙනවා මෙන්න මෙතෙන්ට යනකොට විතක්ක ਵਿਚාරය අවශ්‍යයි මෙන්න මෙතෙන්ට යනකොට ඒක හැලෙනවා ඒ විතක්ක ਵਿਚාර අවශ්‍ය භාවනා කරන ප්‍රදේශයේදී කියන්නේ අරමුණේ පෞද්ගලික ලක්ෂණ දැකීම කියලයි විතක්ක ਵਿਚාර හැලෙනකොට පොදු ලක්ෂණ මතුවෙන්න පටන් ගන්නවා සන්තතිය මතුවෙන්න පටන් ගන්නවා ඒ නිසා අරමුණේ කියන එක වෙන් කරගන්න බැරි මට්ටමට ගිහිල්ලා ආස්වාද ප්‍රසආද දෙක සම වේගන එනවා වගේ දැනෙනකොට පිම්බීම හැකිලිම සම වේගනෙනවා දකිනකොට සක්මන් කරනකොට මේ වමේ දකුණේ තියෙන සමභාවයේ මතුවෙනකොට ආය මුලැඳාක බලණ්ඩයි ආය මෙනෙහි කරණ්ඩයි ගත්තොත් ඒ කියන්නේ මේ විතක්ක ਵਿਚාර කියන උපකරණය භාවිතේ දන්නේ නැතිකම වෙනවා. මේ ජීවිතයක හැරයක් නෙමෙයි කරන්න වෙන්නේ. භාවනා පරියන්කයක හැරයක් නෙමෙයි කරන්න වෙන්නේ. Tamange චිත්ත මේ වික්ෂිප්ත භාවයේ මත ඒකාග්‍ර භාවයේ ළඟා කරගැනීම සඳහා අවශ්‍ය වෙලාවේදී විතක් ਵਿਚාර පාවිච්චි කරලා අවශ්‍ය වෙලාවේදී ඒක නතර කිරීම ආනාපාන සති භාවනාදී භවචනන්සේ මතක් කරන්නේ නැති එක විතක්ක එහෙම නැත්නම් වචී සංස්කාර ගැන මතක් නොකරන එක අටුවාචාර්ය වංශයට ලොකු ප්‍රශ්නයක් කරලා තිබුණා. ඒ නිසා අටුවාචාර්ය වංශලා විශේෂ බුද්ධක සාචාර්ය වංශයේ තුන්වෙනි පරාජිකා විතර කරනකොට ආනාපාන සතිය නැත්නම් විසුද්ධි මාර්ගය විතර කරනකොට සඳහන් කරනවා කාය සංස්කාර මට්ටමට යනකොට යෝගාවචරය ඉබේම වචී සංස්කාර නතර කරලා තියෙනවා. එහෙම නැත්නම් පෞද්ගලික ලක්ෂණ වශයෙන් කය හෝ ආශ්‍රස් ප්‍රසාරය හෝ පිම්බි මැකේ දහිනකන් මෙනෙහි කිරීම කරනවා. ඒ ඊට පස්සේ පොදු ලක්ෂණ බවට මාරු වෙනකොට මෙනෙහි කිරීම නතර කරලා කය කායනුපස්සනාව දිගටම කාය සංසිද්ධියම කරනකොට මෙතනදී දක්ෂ වෙච්ච එකනට කාය පස්සම්බයක් සිද්ධ වෙනවා. කාය සංසිඳීමක් වෙනවා. අනවශ්‍ය කාල ගැනීමක් සිද්ධ කරොත් කාය සංසිඳීමක් ඇති වෙන්නේ නැහැ. අවශ්‍යලට කාල ගැම නොකරොත් ඒ කාය සංසිද්ධික වෙන්නේ නැහැ. ඒක නිසා භාවනාදී මේ නාම රූපච්ච ඥානල පච්චේ පරික්ඛා ඥානතන්ට යනකොට මේ විතක්ක ਵਿਚාර දෙක පිළිබඳ විශාල සුවිශේෂී සමීප භාවයක් යෝගාවචරයට ඉන්න ඕනේ. ඉතින් ඒක ඇත්තටම යෝගාවචරයට දෙන එක අසාධාරණයි. මොකද යෝගාවචරයට එච්චර දැනුමක් නැහැ. නමුත් මේ කියලා දෙන්නේ දැනුම තියෙන කෙනෙකුට ඕනේ නම් බොහෝ ආරයක් කරනකොට ලැබිච්ච අත්දැකීම අනුව අවශ්‍ය වෙලාවට විතක් ਵਿਚාර යොදවන්න වැඩි හරියට yaadීලා සංසතියක් බවට බහනාපත් වෙලා එනවනම් විතක් ਵਿਚාර නතර කරලා උත්සාහ කරලා බලන්න මේ ගත්ත ගැම්ම දිගට යනවනම් සතිය කැඩෙන්නේ නැත්නම් සමාධිය කැඩෙන්නේ නැත්නම් යෝගාවචරයට තේරුම් ගන්න ඕනේ මේ විතක්ක ਵਿਚාර කියන උපකරණේ පාවිච්චි කරලා ඉවරයි. ඊට පස්සේ තමයි පස්සම්භයං කාය සංකාරං කියන මේ කාය සංස්කාරයන්ගේ සංසිතිය මේක තමයි ඒක කියන තියෙන සමත භාවනාවේ සමත ශික්ෂාවේ යෝගාචර ලැබෙන අද්දුතු දේ. ඒතකොට කාය විවේකේ නෙමෙයි දැන් හම්බෙලා තියෙන චිත්ත විවේකේ. ඒක කියනවා කාමච්ඡන්දේ වෙනුවට ඒකාග්‍රතාවය ඇවිලා. කාමච්ඡන්දේ වෙනුවට ඒකෝදි භාවය ඇවිලා වරින් වර කැඩෙනවා. ඒ වුණාට එයා දන්නවා නැවත මෙනෙහි කෙරුවොත් ආයෙ මෙතෙන් එන්නේ. මේක සාමාන්‍ය ආනාපාන සති භාවනා කරන එකේ කමඨාන් සුද්ධ කිරීමට ගත්තොත් කියන්නේ සමහර වෙලාවට මගේ ආනාපානයේ දෙක සම වේලා ගිහිල්ලා සංසිඳිලා ටික වේලාවක් වෙනකොට ආයෙත් එකපාරට ආනාපානෙ මතුවෙනවා. ආයෙ ශබ්ද වේදනා දැනෙන්න පටන් ගන්නවා. එතකොට අර තිබුණු භාවනා කැඩෙනවා වගේ කියලා හිතෙනවා. එතන භාවනා කැඩීමක් නෙවෙයි තියෙන්නේ මේ විතක්ක ਵਿਚාර නැතුව අපේ හිත හුරු නැති නිසා විතක් ਵਿਚාරෙන් තොර සමාධියක් විතක් ਵਿਚාරෙන් තොර සත්‍ය මනසිකාරය පුරු නැති නිසා ඒ අර පයින් නැගිටලා ඇවිදින බබා පියවර දෙකක් දිලා වැටෙනවා. ඉතින් වැටෙනකොට ආයෙ නැගිටිනවා. ආයෙ විතක් ਵਿਚාරය යොදවලා අර මොන මෙනෙහි කරනකොට ආයෙ සංසිඳෙනවා. ආයෙ අවිස්සෙනවා. ආයෙ සංසිඳෙනවා. ආයෙ අවිස්සෙනවා. මේ ක්‍රියාවලිය හරහා දීර්ඝ ගැඹුරු සංසිතීමකට හිත යනවා. කයත් යනවා. ඒක තමයි පස්සම්බයං කාය සංකාරම් කියලා කියන්නේ. කාය දැන් ආශ්වාස ප්‍රශ්වාස කය විතරක් නෙවෙයි මුළු කයම සමුගත්තාසේ ඉඳුරංගෙන් සමුගත්තාසේ අරමුණෙන් සමුගත්තාසේ යෝගාවචරය මෙතෙන්පත් වෙනකොට මෙතනදී තියෙන ධර්තය අඩුකම නිසා අසුවිරු ඥාන ඇති කෙනා මේකට ප්‍රේම කරනවා. තනිකමට බය කෙනා විසු අසුවිසු ඥාන ඇති කෙනා මේක නිදිමතක් කියලා හෝ අසරණ වීමක් කියලා හෝ තනි ගතියක් කියලා හෝ පාළු ගතියක් කියලා හෝ අතකසා දාලා විජහට ඇද්දගත් අරලා බලනවා මේ කය තියනවාද ඇහ කන දිව නාසය තියනවාද කියලා. ඉතින් මෙතනදී මේ කාමසුකල්ලිකාණ යෝගේකනා සහ අත්තකිලමතාණ යෝග යෝගාචර දෙන අල්ලතැහි කාමසුකල්ලිකාණ යෝගයාට බේන්නේ මේ සංසිඳීම පාළු ගතියක්, තන ගතියක්, කම්මැලි ගතියක්, ඒකාකාරී ගතියක්. අත්තකිලමතාණ යෝගාචරයට තියෙන්නේ ඒ කය හම්බෙච්ච විවේකේ හිටින්නේ නැහැ මට ඉක්මන් කරන්න ඕනේ භාවනාව කොහොමද මේක දිගට තියෙන්නේ කියලා අරමුණු පෙනීමට වෛර කරනවා. නැවත වේදනා ශබ්ද ඉතිරි වෙනකොට වෛර කරනවා. ආනපාන මත වෙනකොට වෛර කරනවා. ඉතින් මේ දෙකම අතහැරලා මේ ලැබිච්ච විවේකයට හෝ විවේකේ බාධා කරන අරමුණු කියන දෙකට සමහිත පවත්නවා කියන එකක් උගන්වන්න කොච්චර බණ කතා කියන්න වේද? ඒක නිසා යම් කෙනෙක් මේ ඉන්න පිළිසෙට කියන්න පැකිලෙන්න ඕනේ අත්දකලා තියෙන නිසා වර එක Tamanට මේ වගේ ගත්ත අරමුණ නිමිත්ත අරමුණ ඉස්සලා ආසස් පසල් කලවම් වීමක් පිම්බි මැකිලිමක් කලවම් වීමක් වම දකුණු වශයෙන් කලවම් වුණාට සන්තතිය පවතින බව තේරෙනවා ඒ කියන්නේ භවයේ පවතිනවා පැවැත්ම පවතිනවා මැරිලා නැහැ නිින්ද ගිහලා නැහැ ක්ලාන්ත වෙලා නැහැ සතිය පවතිනවා කියලා දැනගත්තට පස්සේ එයා මේකට කුලප්පු වෙන්නේ නැතුව මේක සංසිඳවමින් පස්සම් භයං කාය සංකාරං අස්ස සිසාමිති සික්කති පස්සම් භයං කාය සංකාරං පස්ස සිසාමි සික්කතිට සංසිඳවන්න නම් අර මේ භාවනාවට පෙළඹිච්ච සතිය සමාධිය සීලේ මේ ශ්‍රද්ධාව මදි මේකට සුවිශේෂී ශ්‍රද්ධාවක් ඕනේ මේ වෙලාවේදී මේකට කුසල ඡන්දය කියලායි කියන්නේ අදිමුක්කේ කියලායි කියන්නේ කියන්නේ අපිට දැන් ඕනනම් ආනපනෙ නොදැනෙන ඇහැකන ජීවනාසේ නොදැනෙන අරමුණු නොදැනෙන ගතියකට යන්න පුළුවන් ඉන්ටපු ගමන් තමන්ගේ පාලනයකින්තරව ආය ඇහැකන ජීවනාසේ දැනෙන අරමුණු දැනෙන ආශර්වසති දැනෙන තැනකට යන්න මේ වගේ දෙයකට එන එක එහෙම නැත්නම් මේ පණිදාය අපණිදාය කියන දෙකට මාරු වෙන එක භාවනාවේ දියුණුවක් මිස යෝගාවචරයේ දුර්ලභමක්වත් සතිය කැඩිල්ලක්වත් සීලේ නැතිකමක්වත් නෙවෙයි. නිසි උපදේශ නැති කෙනා හිතනවා මගේ සීලේ කැඩිලා, සමාධිය කැඩිලා, ගුරුවරයා වැරදි, අරමුණ වැරදි කියලා බොහෝ දෝද මඩේ දාන. ඒක නිසා පොට්ටපා සූත්‍ර උඩ සර්වත්‍යයන් සඳහන් කරනවා. වලින් කොට මේ වගේ හිත අපේ 10 යනවා. එල්ලයක් නැතුව ගැසිලා පුවක් ඉත්ත ගලි ගවම යනවා. ඒ ගැස්සෙනකොට සර්වත්‍යයන්ට පුංචින් කියක් දෙනවා. ගැසිලි ශබ්දත් තියෙයි වේදනත් තියෙයි හිතවිලි තියෙයි උඹ උඹට මෙතෙක් කන් නොපෙනිච්ච අරමුණ ආයේ මතුවෙලක් පෙනේ එහෙමනම් දොවට විවේකීවර ආයේ මතුවෙච්ච අරමුණටම ආනපාන බලපෑකන ආනපාන ප්‍රදාන එතකොට කලබල වෙන්නේ නැතුව හරියට මේකට ආයේ විතක්ක ਵਿਚාර හේදෙව්වොත් ඒක බොහොම ශීඝ්‍රයෙන් ආයතපත් වෙනවා හැබැයි හිතන්නේ නැතිලා කාය විසින් ආයතපත් වෙනවා ආන්නේ විදිහට ගමන් කළොත් මේ සඳහා tempat හිතට සහ අරමුණු සහිත හිතට සමහිත පවත්නවා කියන එක తాදී ගතිය මේක තමයි හරිම අමාරු සදාචාරවාදියාට හිතා ගන්න. සදාචාරවාදියා හිතන කිසිම අරමුණක් නැති එක එන්න ඕනයි කියලා. හැබැයි මතක නැහැ සංසාරේ මෙතෙක් කල් කරපු පිසු කෙලපුවා. සංසාරේ හිත කොච්චරක් නමෝ යදෝලාද අපි මේක පාට අවස්ථාවාදී වෙලා ඉල්ලන්නේ මේ අරමුණ නැති හිතක්. ඒක නෙවෙයි වැදගත් දේ. මෙච්චර පිස්සු කෙලපු හිතට චිත්තක්ෂණයකට හරි අරමුණක් නැතුව ඉන්න පුළුවන් එක අඳුනන්න බැරි කමයි මේකේ තියෙන. ඒකට අගය කරන්න බැරි කමයි මේකේ තියෙන දුර්වලකම. ඒ වෙනකොට එයා හිතනවා ඒක අඳුර ගන්න වෙනකොට එන අරමුණ වලට වෛර කිරීම කරනවා අත්කිලමතාන් යෝගී කෙනා. ඉරාම වලට ප්‍රේම කරනවා කාමසුකල්ලි කාණිකරණය කරනවා. ඒ නිසා ඉරාම වලට ප්‍රේම කරන්නත් එපා, වෛර කරන්නත් එපා. ඒක හේතුඵල ධර්මකින් සිදුවෙන බව මතක තියාගන්න. ඒක තමයි මම කියන්නේ. මම මෙතෙක් කල් ගෙනියපු ජීවරට ආවේ හැටියට මට එක එක අරමුණු වෙනවා. ඒ එනකොට මම එක එක ප්‍රතික්‍රියා කරනවා. සමහර අරමුණු එනවට සතුට වෙනවා. මම දැන් ගෙදර ගියා වගේ ඕන්න මට මේ වම දකුණ උතුරු දකුණ ඊයේ හෙට පේනවා. සමහර එකට වෛර කරනවා. ඒක තියෙන නිසා මට කෙලස් වෙනවා කියලා. ප්‍රතිපදාව කැඩෙනවා. අරමුණු නැති අරමුණට අරමුණු ආවයි කියලා. මොකද එයා අනියමාර්ථයෙන් අර අරමුණු නැති එකට මනම්පයි. මෙන්න මේ දෙකම තියෙද්දී දෙකට සමහිත පවත්නවා කියන එක කොච්චර අමාරුද කියනවා නම් sannivedanaya කරන්න ඒ ටික ගැන කතා කරන කග්ගවිශාන සූත්‍රයක් වගේ එකක් අරමුණු කරන්නේ නැතුව කරන්න බැත්තා. මෙතන මේ කතා කරන්නේ කාය විවේකේ නෙවෙයි. මෙතන මේ කතා කරන්නේ චිත්ත විවේකයක් නෙවෙයි. මෙතන කතා කරන උපදි විවේකයක් ඒකදී සරුවචාන්සේ සඳහන් කර තියෙන සඳහන් කර තියෙනවා සනිමිත්තා වේක්ක වේ උපජ්ජති පාපක අකුසල ධම්මා නො අනිමිත්තා කියලා. මාන්නේ උපදින තා පාපක අකුසල ධර්ම උපදින්නේ නිමිත්තක් සහිතව. අනිමිත්ත නෙවෙයි. තස්සායේව නිමිත්තාය පහනා ඒවම් පාපක අකුසල ධම්මා පහියන්ති. මේ මතුවෙච්ච නිමිත්ත දැක දැක දන දන ගවන් කිරීමෙන් මහණෙනි කෙලස් කැපීම වෙනවා. ඒකෙන් තමයි මාන්නේ ආශෝක්‍ය වෙන්නේ. ඒ නිසා අපිට එක සැරයක් තැම්පත් වෙච්ච හිතට ආයෙසරයක් නිමිත්තක් එනවා. වේදනාවක්, සද්දයක්, හිතවිල්ලක්, ආනාපානයක්. ඒකේ එන එක ආයෙ කෙලෙසේක මතුවිල්ලක්. ඒක දැක දැක දන දන ගිවම් කරනකොට අන්න එතන ආශ්‍රවචය කිරීමක් වෙනවා. ඒක නොදැන වෙන්න බෑ. කෙලස් කැපීම නොදැන වෙන්න බෑ. හීනෙන් නිවන් දකින්න බෑ. අවදීන් හිරන් දකින්න ඕන නිවන් දකින්න ලාදී මෙන්න මේ කෙලෙසේ ආරාය මම යන්නේ කියලා ඒ කෙලෙසේ විනිවිදීමට තේරනාම සූත්‍රයේදී ਸਰවතන සඳහන් කරන්නේ පච්චුප්පන්නේසු චත්තභාව ප්‍රතිලාභේසු චන්දරාගෝ සුප්පටිවිද්දෝ හෝති තමන්ගේ අත්භාවය තමයි දැනෙන්නේ ඇහෙන සද්දකින් තමයි වේදනාවකින් තමයි හිතවිල්ලකින් තමයි ආශස් ප්‍රසවාසයෙන් තමයි පිම්බීමේ ගැටීමෙන් තමයි ඒකට වෛර කරන්න එපා ඔන්න දැනගන්න මේකෙන් තමයි මගේ කය ඉන්න බව මැරිච්ච නැති බව දැනෙන්නේ. මේක දිහා බලන්න මේක ගෙවෙන හැටි බලන්න, Nirodhe බලන්න, ඡේවෙන හැටි බලන්න, වැවෙන හැටි බලන්න. මේ ඡේවෙන්නේ කෙලස් කියලා හිතා ගන්න. මේ වැය වෙන්නේ කෙලස් කියලා හිතා ගන්න. මේ වැය වෙන්නේ ආශ්‍රව කියලා හිතා ගන්න. එතකොට හැම අරමුණකම ගෙවන් වෙන තැන බලන්න හිටියොත් වෙන වෙන වෙලාවෙ අත්ත ගගා මිරිකලාරින්න පුළුවන් කෙලස්. ඒක නිසා කියනවා බොවමඩ මුලදී තන මිරිකු සේක බුදුන් කියලා. බුදුරණාහි බොවමඩදී තෘෂ්ණාව ක්ෂය කරේ හීනෙන් නෙවෙයි. irdiyeක නෙවෙයි. මේ තෘෂ්ණාව මතුවෙනවා. ඒ මතුවෙන තෘෂ්ණාව ආය හොඳට නැති වෙනකන් සත්‍ය මනසිකාරය යොදනවා තමන්ගේ අරමුණ. එතකොට මේක අසත්‍ය මනසිකාරේ බඳ වෙලා, බොඳ වෙලා, ඡේ වෙලා, වැය වෙලා යනවා. මෙන්න ආයශරයක් මතුවෙනවා. එතකොට දැනගන්නවා මෙයා ණය පින හතක් තියෙන ණයෙක් එක පිනයක් කරනකොට තව පිනයක් කරනවා. ඒකත් අර විදිහටම එකම කරනවා. මොකක් කර කර කර යනකොට මොකද වෙන්නේ? මතුවෙන්න හැකියාව ඌට තිබුණාට ඉවන් කිරීමේ හැකියාව මයි ළඟ තියෙනවා. වළංකාරයක සුමානක වැඩ පොළු කාර්යයක් වරුවනවා. ඕන කෙලෙසක් මතු කරපන් මම කෙලෙස් වලට බය දුවන්නේත් නැහැ මතු වෙනකන් ඉඳලා ඒ කෙලෙසේ මෙයයි කියලා දැනගෙන ඒකටම මූණ දෙනවා අර කාය විවේක චිත්ත විවේක දෙකේ දෙනකොට දැක දැක දන දන ඒ කෙලෙස් ගිවන් වීමට ඒ අනිමිත්ත වර්ගයේ ਸਰවඥාන්සේ දස ආකාරයක් පෙන්නනවා මේ මතු වෙන කෙලෙස් දැක දැක ගිවන් කිරීමේ ක්‍රම 10ක් එකක් පෙන්නනවා සනිමිත්තා භික්කවේ උපජ්ජති පාවකා කුසල ධර්මා නොඅනිමිත්තා. මේ විවේකයේ ඉන්නකොට අකලේශයක් එනකොට නිමිත්තක් මතුවෙනවා. එක්ක සද්දයක් කරනවා වේදනාවක් හිතවිල නිමිත්තක් මතුවෙනවා. තස්සායේව නිමිත්තස්ස පහනා එවං පාපකා කුසල ධම්මා පහියන්ති. ඒ නිමිත්තටම හිත තියන්න. ඒකම මෙනෙහි කරන්න. මෙනෙහි කරනකොට තබ්බිච විවිධ කැලක් වල චිරුපයින්. ඒකත් දැනගන්න මේ ඉවර වෙන්නේ නිරුද්ධ වෙන්නේ ක්ෂය වෙන්නේ කෙලස්. හැබැයි එක සැරේ ඉවර වෙන්නේ ආයමත් වෙනවා. ඒක නිසා දරුවචාන් සඳහන් කරනවා සනිදානාවේක වේ උපජ්ජති කෙලේශා නො අනිදානා. තස්සා ඒව නිදානාය පහානා එවං පාපකා කුසල ගම පහියද. මේ කෙලෙස උපදින හේතුවක් සහිතමානේ. අල්ලපු දෙමිනිය වුණියම් කරලා නෙවෙයි. ඒ වුණියම් කරන්නේ උඹේම හේතුවක් නිසා. ඔබ කරන කරපු කර්ම නිසා. ඒ නිසා මේක මතුවෙන එක හොඳයි. තුවාලයක පුරව ගලවලා යනවා වගේ පිළිකාවක් අරන් දාන්නා වගේ වමනයක් යනවා වගේ පාෂණයක් යනවා වගේ මතුවෙන එක හොඳයි හේතුවක් ඇතුව මතුවේ. උඹ ඒක හේතුවත් සහිතව දැකපන්. දැකලා ඒකෙ පිටපඩින්න එපා ප්‍රේම කරන්නත් එපා ඒක බලා සිටීමෙන් සතිමනස්කාරය යෙදවීමෙන් ඕක ගෙවන් වෙන හැටි දකින්න තමයි නිරෝධ සත්‍ය කියන්නේ ඡය වෙන හැටි දකින්න වැය වෙන හැටි දකින්න ආන්නේක නැවත නැවත බලන ඉන්නකොට යාට තේරෙන්න පටන් ගන්නවා මේ නිදානයක් සහිතව කෙලෙස් පහල වුණාට නිවන පහල වෙන්නේ කියලා හේතුවක් නැතුව නෙවෙයි. නිවන අහේතුක ධර්මයක්. ඒකට හේතු පෙන්වන්න බෑ. ඒ නිසා හේතුවක් නිදානයක් තියෙනවනම් කක්කා. දකින්න කියන්න පුළුවන් නමක් කියන්න පුළුවන් දෙයක් තියෙනවනම් කක්කා. හැබැයි ඒ කක්කා අත ගන්න නැතුව පිරිසුදුවක් ගන්න බෑ. ඒ නිසා සනිදානාභික්කවේ උපජ්ජති එනතන් සප්පච්චය උපජ්ජති පාපකාරකලා ධම්මානෝ අපච්චය තසායම් පච්චයස්ස පහනා ඒවම් පාපකා උසල ධම්ම පහියන්ති. ඒ නිසා අපකරා කෙලෙස් එන්නේ හේතුවක් ඇතුව. ප්‍රත්‍යක් ඇතුව. මේ ප්‍රත්‍යක් චෛතව කෙලෙසේ දැනගත්තා. ඒකට බාහිර කෙනෙක් කරපු දෙයක්වත් නෙවෙයි. උඹම නාපෙන් කරගත්ත දෙයක්වත් නෙවෙයි. උඹේ ආමනකමට තණ්හාවට අවිද්‍යා තණ්හාව නිසා උඹ වැරදි දේවල් වලට අත දාන්න කියලා මේක කරලා තියෙනවා. දැන් උඹ මේක අවිද්‍යාව වෙනුවට විද්‍යාවෙන් තණ්හාව වෙනුවට ප්‍රහාණය කරන්න හැංගීමෙන් බලාගෙන පේනවා. දැන් අර කරපු තකතිරුකම නිසා දැන් මෙතන හේතු ප්‍රත්‍යසයිතෝ කෙලස් මතුවෙනවා. දැන් අලුතින් කෙලස් පහල කරන්න එපා. මේකට වෛර කරන්න එපා. අලුතින් කෙලස් පහල කරන්න එපා. මේකට ප්‍රේම කරන්න එපා. මේක ගිවන් වෙන පැත්ත බලපන්. ඡේ වෙන පැත්ත බලපන්. ඒ නිසා අරමුණක් කියලා ගත්තත් නිමිත්තක් කියලා ගත්තත් නිදානයක් ගත්තත් ප්‍රත්‍ය කියලා ගත්තත් එතන සවේදනා වේක වේපජ්ජති පාවක අකුසල ධර්මා නො අවේනෝ අවේදනා නැ සවේදිතම් වික්ක වේපජ්ජති පාපක අකුසල ධර්මා නො අවේදිතම් මේ අකුසලයක් එනකොට විදීමක් තියෙනවා විදීමක් නැති තරම් පවු නැහැ කෙලස් නැහැ තස්සායේම වේදනාය පහන ඒවම් පාපකාංශල ධම්ම පහියන්ති අර මේ ආස්වාස ප්‍රසවාස කියලා වෙන් කළ හඳුනාගෙන විඳින තාක් කෙලස් මම ආයෙත් කියනවා මූල ධර්මයේ අසුරු කරන තාක් කෙලස් මූල ධර්මයේ ගිවන් වෙනවනේ එතකොට ඒක සැපක් හෝ දුකක් හෝ අදුක්කම සුඛක් මොකක්වත් දැනෙන්නේ නැතුව අර කියන්නේ නිින්ද ගියා වගේ කියලා එකක් මතක නැති වුණා වගේ කියලා එකක් විඳින්න නැති තැනක් අන්න එතන පේන්න තියෙනවා සාපේක්ෂව කෙලස් නැහැ. නමුත් එතෙන්ට යන බබා දොයි. එතෙන් යන බය වෙලා. එතෙන් යන සලුව සදාලා ගිහිල්ලා. එතෙන් යාට මේ කමඨාන සුද්ධ කරන කියන දෙයක් නැහැ කියලා පය වෙලා. ඔව් කමඨාන සුද්ධ කරන මනුස්සයා දන්නවා මේ කතා කරන හරිය තියෙන කෙලෙස් තමයි. නමුත් එන්නේ නේ කෙලෙස් අඩු වෙන බව තේරෙන්නේ. එයා මේ සැප හොයන්න යන්නේ නෑ. දුකට වෛර කරන්නේ නෑ. අදුක්කම සුඛ වේදනාව පච්චුප්පන්න අත්භාවයේ වශයෙන් බාර ගන්නවා. ඒකත් විනිවිදිනවා. ඊට පස්සේ විඳින්න බැරි දෙයට අවදි වෙන්න හදනවා. අවේදයට වේදයට අවදි වෙන්න හදනකොට අපිට කියන්න පුළුවන් ද තව කෙනෙකුට භාවනා කරන්න වරෙන් කියලා. ඒයිද කවුරුහරි. මුඛාතේ නෑ. ආපියුන්ටත් දැන් වහකන්න බැරුව ඉන්නේ. මොකද මේ සැප හොයාගන්නේ භාවනා කරන්නේ අරක දිඤ්ඤම් මේක දිඤ්ඤම් කියලා මිනිස්සු රවට්ට ගත්තට මෙතන දෙන්න දෙයක් නැහැ. ඉතින් ඒ නිසා කාටරි කිව්වොත් මේ අවේදේයිද කියලා ඊට ගෑ ඊටන් හිරි වැටි ඉන්ජෙක්ෂන් එකක් ගන්නකෝ කුඩු ගහපන්කෝ ඇත්තටම ඒකයි. ඒකමයි අර තියෙන අවදියක් නැහැ. මෙතන ඕනනම් අවදි වෙන්න පුළුවන්. ඒත් භාවනා කරන භාවනා කරන එක හිටගෙන බුදින වෙලාවල් දැකලා තියෙනවා. හිටගෙන බුදින ඉන්න වෙලාවල් දැකලා තියෙනවා. ඒ කියන්නේ මෙතෙන්ද ගිහිල්ලා අවදි වෙලා නැහැ. මොකද්ද උත්තරේ? මෙයා තේරුම් ගන්න ඕනේ විඳීමක් තියෙන තාක් කෙලස්. විඳීම නැති තැන කෙලස් නැහැ. මේ විඳීම හරහම ගිහිල්ලා විඳීම ගෙවන් වෙන තැන, ක්ෂය වෙන තැන, වැය වෙන තැන නිදානයක් ගත්තත් පච්චයක් ගත්තත් නිමිත්තක් ගත්තත් වේදනාවක් ගත්තත් ගෙවන් වීම අතින්නම් හතරම සමානයි. අප කරා පැමිණෙන සුබ නිමිත්තක් වුණත් අසුබ නිමිත්තක් වුණත් ගෙවන් වෙන පැත්තෙන් සමානයි. අපේන පැත්තෙන් සුබ හේතු ප්‍රත්‍යක් වේවත් අසුබ හේතු අප්‍රත්‍යක් වුණත් ගෙවන් වෙන තැන සමානයි. නිමිත්තක් ගත්තත් වේදනාවක් ගත්තත් දුක වේදනාවක් සුඛ වේදනාවක් අදුක්කම සුඛ වේදනාවක් ගෙවන් වෙන පැත්තෙන් එකයි. මේ ලස්සන ඔක්කොම තියෙන්නේ මූණට පැත්තේ විතරයි. පස්ස පැත්තේ මොකක්වත් ගන්න දෙයක් නැහැ. පස්ස ඇරලා යනකොට රූප සෙන්දරලගේ බලන්නෙත් නැහැ ඉවත්. බලන්නේ අර උමරි පපා, බින්ගිරි පපා ඉස්සරහට එනකොට තමයි ඔක්කොමලා කැමරාවල් දාගෙන යන්නේ. හැබැයි එයාට හරවල යන්නේ කියනවා. හැරලා යනකොට එයා නෙමෙයි බලන්නේ, එන එක නදියා තමයි බලන්නේ. ඌක තමයි කාමේ කියන්නේ. යන්නේ එක නදියා බැලුවොත් නිරෝධය. ඒකයි බුදුජානක නාටිකාංග නටන්න නටාගෙන එන වෙලාවේදී පිටිය පැත්තට හැරිලා මුතිය ගත්තට පස්සේ බලනකොට ඔන්න අභිනිෂ්ක්‍මණය කරන්න හිතුණා. ඒක නිසා මේ වේතනාදී ගත සංඥාදී ගත උකට යමක් අඳුරන්න පුළුවන්. මේ පළවෙනි ධ්‍යාන දෙවෙනි ධ්‍යාන තුන්වෙනි දෙන්නේ කක්ක. මුක්කක් හරි අඳුරන්න පුළුවන්. මේ මූල කර්මස්ථානය කියලා අඳුරන්න පුළුවන් නම් කක්ක. මේ විතක්ක ਵਿਚාරය අඳුරන්න පුළුවන් නම් කක්ක. ඔක්කොම ගෙවන් වෙනවා. ඒක වැඩ ගත්තා. මේක මේක වශයෙන් වෙන් කිරීම අතින් හිත දියුණු චුණු කරගත්තා, ශක්තිමත් කරගත්තා. ඊට පස්සේ නිමිත්ත පහවුනේ නැත්තම්. නිමිත්ත පහවුනේ නැත්තම් එකක් හිතනවා. ඇලෙන. ඇලුනොත් නිමිත්තක් තියෙනවා. මේ උපයපුදේ එහෙමම තමන් ඉදිරි පිට හඳුනා ගන්න බැරි විදිහට හැඳි ගෑවිලා යනවනේ. වක්කාර වෙලා යනවනේ. ප්‍රත්‍මේ සන්තචිත අහුවිලා යනවනේ. ආ මේක බලන්න බේනවා මේ දී අඳුනා ගන්න බැරුව යනවා. ඕන ධ්‍යාන භාවනා කරපු කෙනකින් අහන්න බෑන්ද පළවෙනි ධ්‍යානට සමවදිනකොට අඳුර ගන්න පුළුවන් වුණාට පළවෙනි ධ්‍යානෙන් ගැලවෙනකොට අඳුරන්න පුළුවන්ද කියලා අඳුරන්න බෑ අදිෂ්ඨාන කෙරුවොත් නම් එයාට අදිෂ්ඨාන නිසා ගැටේ ගහලා කියයි නැත්නම් ඇති වෙන්න ඉන්න කියන්නේ ඉවරනකොට ආයත් නිවර්ණ වෙවිලා කෙලවර පෙන්නලා නෙවෙයි නැති වෙන්නේ පළවෙනි ධ්‍යානෙ දෙවෙනි ධ්‍යානට යනකොටම හරි ශීලාගයක් තියෙනවා ඒක ඇති වෙන්න ඉන්න දෙන්නෝ චතුර්ථ ධ්‍යානෙ ගිහිල්ලා ඉන්නෝ ඒකත් අඳුරන්න බෑ. දැන් මේ චතුර්ථ ධානය හුස්ම ගන්නවද නැද්ද? ආශ්‍රව ප්‍රසාර තියනවද කියලා තියනවා කියලා බැලුවොත් තියෙනවා. නෑ කිව්වොත් නෑ. ඉතින් ගුරුතුමෝ යටි කියලා දෙනවා බලන්න එපයි කියලා. නැති බව තේරුම් ගන්න බලන්න එපා බැලුවොත් ධානය කැඩෙනවා කියලා. කවුද මේ රවට්ටන්නේ? මේ ආය ආය දිවිත්ත පෙන්නන්න. ආය මේ සංඥා පෙන්නන්න හදනවා. මේක චතුර්ථ ධානය කියපුවා හුස්ම පෙන්නුනවා. බැලුවොත් නම් පේනවා කියලා යටින් ඉර කියන බලන්න එපා. ඒකකට චතුර්ථ ධානය බැලුවොත් පෙන්නුනොත් චතුර්ථ ධානය නෙමෙයි. ඒ නිසා මේ සංඥාවත් එක්ක කවුද අපිට රණ්ඩු කරන්න පුළුවන්. සරුවචනද කියනවා සනිදානාවික්කේ උපජ්ජති පාපකා කුසල ධර්මා නෝ අනිදාන. තසායව නිදානාය සංඥාය පහන පාපකා එවම් පාපකා කුසල ධර්මා පහිය. සසංකාරාවික්කේ උපජ්ජති පාපකා කුසල ධර්මා. ඔබ මොනවාරි කරනවා නම් මෙනෙහි කිරීම හරි කරනවා නම් එතන කෙලෙස්. මෙනෙහි කිරීමත් කෙලෙස් අනිත්‍යවට වැඩි අඩු වුණාට ඉබේ වෙන්න හදනවනම් මෙනෙහි නොකරේ වැඩි වෙන්න හදනවනම් ඒ කාර්යය අයිට වෙඩි කෙලෙසක්. සාපේක්ෂව ශූන්‍යයි. ආහන්නේ විදිහට මේ භාවනාව ඔය ගියපාර මේ බණ කියනකොට එක්කිනුතාව ප්‍රශ්නයක් තමයි ගානක පරියන්කේදී ඕක හරි සක්මන් කරනකොට කොහොමද මේ සංස්කරණය නොකර ඉන්නේ? සක්මන් කරනකොට චේතනාපූර්වකවයි තියන්න eBay. ආහනපාන කරනකොට නම් අසංස්කාරිකව බතුන හුස්මනේ තියෙන්නේ. ඒ උත්තරේ තියෙන්නේ භාවනාව සක්මනේ අනායාසයෙන් වෙන තැනකට ගියාට පස්සේ තමයි සක්මන සිද්ධ වෙන්නේ. වම දකුණු වශයෙන් මෙනෙහි කරන තාක්කල් මුලැමැදාක වශයෙන් මෙනෙහි කරන තාක්කල් ඒවා සංසන්දනය කරන තාක්කල් හිතේ සතිය සමාධිය දියුණු චුණු කරගන්න. අන්තිමට සූර භාවයටපත් වෙනකොට මම ඉඳගෙන නෙවෙයි සක්මන් කරනවා කියන එකවත් තේරෙන්නේ නැහැ. එයාට ඉඳගෙන හිටියත් එකම සමාධිය සක්මන් කරුවත් එකම සමාධිය. පය ඔසවන කොටත් එකයි යවන කොටත් එකයි තමන කොටත් එකයි. ඉතින් එතකොට මෙනෙහි කිරීම හරහා ගිහිල්ලා මෙනෙහි කිරීම නැතුව මේ වැඩේ වෙනකොට සංස්කරණයක් නැතුව අනායාසයෙන් සිදු වෙන. ඉතින් මේ කාටුවචාන් වහන්සේලා පාව පිළිගන්නවා. දානයක් දෙනකොට සසංකාරිකව දෙන දානෙ මෙහෙවීමක් දෙන සහිතව දෙන දානෙද හොඳ අසංස්කාරිකව ඉබේ වෙලාවේ පහළ වෙලා දෙන දානෙද කියලා ප්‍රශ්නයක් මතු කරලා කියනවා අසංස්කාරික දාණය තමයි හොඳ. නමුත් අසංස්කාරික දාන දෙන්න බෑ. සසංකාරික දාන ලක්ෂ වාරයක් දීලා වමෙන් දෙන දේ දකුණට නොදැනෙන්න දෙන්න දැනගත්ත මිනිහට විතරයි අසංකාරිකව දන් දෙන්න පුළුවන්. ආහුදුරුගෙන්නලා පාවඩේලා පුටුවක් උඩ වාඩි කළා කරන හැම සංස්කාර දානයක්ම අසංස්කාරිකව දෙන එකට වැඩිය තුච්චයි. අඩුයි. පහත්. අසංස්කාරිකව දෙන්න නම් තුච්චිර දන් දීලා හුරු වෙන්න වෙයි. මේ යේසුස් වහන්සේ කිව්වේ දකුණින් දීපම් වමට නොදැනේ. අපේ මේ දාන දෙන්න ඉස්සරනේ පෙර ගහලා පෝස්ටර් ගහලා කෑකොස් සංගහලා නටන්න පටන් අරගන්නේ. දාන දෙල ඉවර වෙලත් නම කිව්වේ නැත්නම් දානේ හරියන්නේ නැහැ. ඒ තරම්ම මේක කාබාසිනිය වෙලා තියෙන. ඉතින් ඒකට කරන්න දෙයක් නෑ. ඒක එදත් එහෙමයි. නමුත් දානයක තියෙන අසංස්කාරික භාවය වගේම භාවනාදී අසංකතාබික්ක සංකතාබික්ක වේ උපජ්ජේජ පාපක අකුසල ධර්ම නෝ අසංකතව. තස්සායේම සංකතස්ස පහන ඒවම් පාපක අකුසල ධම්මා පහියන්. ඔබ යමක් කරනවා කියලා දන්නා තාක්කල් ඒක කෙලේශයක් තියෙනවා කියලා දැනගන්නේ. අඩු වෙන්න පුළුවන්. ඒක නිසා ඒ දේ භාවිත කරලා මදි බහුලීගත කරපන්. ආශීවනය කරනමදී බාහුලීක භාවිත කරපන්. භාවිත කරන්නේ බාහුලීගත කරපන්. ඒ ශේෂ්ත්‍ය හරහා Java කැවීමෙන්ම Javaරෝදේ විසින් යන්ත්‍රය දුවන්න ගන්නවා. ඒසොට යන්ත්‍රයේ ඉන්ධනවලින් මුද්ද වුණා, Javaරෝදේ මුද්ද වුණා. එතකොට නතර වුණත් මොනවද එක්කෙන් Javaරෝදේ බලලා දෙන නිසා එන්ජින් එක දිගට දුවනවා. අන්න එතකොට Javaරෝදේ තමයි අපි අදහන්නේ. ස්වභාවයෙන් සිද්ධ වෙනවා. මෙතෙන් තමයි මාර්ග ඥානෙ කඩලා ගිහිල්ලා ඵල ඥානෙට වැටෙන්නේ. මේ භාවනා කරන්න නැති තැනින්. තේරුණා නම් දැනුණා නම් ඒකට මාර්ගඵල ඥානයක් අවබෝධයක් නෑ දැනෙනවා තේරෙනවා ඉවර වුණාට පස්සේ ඉවරන පස්සේ නෝ මොකද්ද වුණා ඒක මම කරපු දෙයක් නෙමෙයි Javaට සිද්ධ වෙච්ච එකක් ගැම්මට සිද්ධ වෙච්ච එකක් තුරණයට සිද්ධ වෙච්ච එකක් ඒ තරම්ම කරන දේ භාවිත බහුලීගත කිරීමෙන් තමයි අපිට මේ දේ කරන්න පුළුවන් හැබැයි අපි දන්නේ නෑ අපේ සංසාර කවුන්ට් එක අපි කොච්චරක් ප්‍රයෝග කරලා තියෙනවද කියලා පෙර සංසාරේ කොච්චර කරලා තියෙනවද ඒ නිසා සමහරකට අර කලින් කිව්වට අපි කායන පස්සනාවෙන් පටන් ගන්න කියලා අපිට වේදනාන පස්සනාවෙන් අල්ලන්න පුළුවන් වෙන්නේ ඉඩ තියෙනවා. නමුත් සමූහයකට කියලා දෙනකොට ඉතාම අරසකාරී මේ අල්ලන්න පුළුවන්. ඒ කියන්නේ සනිමිත්ත, සනිදාන, සප්පච්චය, සවේදනා, සසංක, සසංස. සසඤ්ඤේ, සසංඛාර, සවිඥානක දෙකින් පටන් ගන්නවා. පටන් ගන්න දැක දැක දැක දැක අනිමිත්ත වෙන්න ආරෙන්න. දැක දැක දරතන අපච්ච වෙන්න වෙන්න. අනිදාන වෙන්න වෙන්න. අවේදනා වෙන්න වෙන්න. අසඤ්ඤා වෙන්න වෙන්න. අසංස්කාර වෙන්න වෙන්න. අවිඥානකෝ යන්න වෙන්න. සංස්කරණය කරන්න පස්ස සංකාර වෙන්න එපා. ඉතින් මේක කරන්ද එක්කෙනෙක් තමන්ගේ ජීවන රටාව. ඒකට කියනවා සම්මා ආජීවය කියලා. කොච්චරක් එක විදිහට කරන්න වෙයිද මේක ඉබේ කරන මට්ටමට යන්න. තල්ලු කරලා දෙන මට්ටමට යන්න. ඉතින් ඒ නිසා එවැනි ජීවිතයක් ගත කරන මිනිසෙකුට වඳින්න වටිනවනේ. ඒකනේ කියන්නේ සම්මා ජීවී කියලා. ඒකනේ කියන්නේ සම්මා කර්මන්තය කියලා. ඒකනේ කියන්නේ සම්මා වාචා කියලා. ඒතකොට මේ මිනිසයා ඒ කරන කරන හැම වැඩකදීම සෑහෙන කෙලෙස් ප්‍රමාණයක් තියෙන බව යා බුක් කීපින් එකක් කරනවා. මට මෙච්චර කෙලෙස් තියෙනවා කියලා යා දන්නවා. ඒ කෙලෙස් වෙනදට වැඩි අඩු වෙනවද කියලා. අසත්පුරුෂයා හිතන්නේ මේ භාවනා කරන කටියක් කෙලෙස් කරනවා. මේ මිනිසයා මේ මේ වැඩේ කරනවා. කියලා මේ අමනය චෝදනා කරනවා. නමුත් බුදු කෙනෙක් භාවනා කරුනේ කවදාකවත් එවැනි අප්‍රතිහත උත්සාහයක් කරමින් අඩු කෙලස් ප්‍රමාණයක් සඳහා හටන් කරන කෙනා. ඒත් කරන්නේ කෙලස් ප්‍රමාණයක් සඳහා. වැඩි කෙලස් ප්‍රමාණයක් කපා හරිමින් අඩු කෙලස් ප්‍රමාණයට යන්නේ කියනවා සාපේක්ෂ ශූන්‍යතාවයට යනවා කියලා. ඉදන් නිසා ඉදන් පජාතක මේකට යනවා. ඌ වලක් කරන්න මායයටත් බෑ. හැබැයි අහල පාලේ ඉන්න කට්ටිය මේ තේරනාම් භික්ෂුවට වගේ චෝදනා කරනවා මේ ස්වාමීන් වහන්සේ අප්‍රසිද්ධියට කැමති තනිව ජීවත් වෙනවා තනිව පින්ඳ පාත යනවා තනිව පින්ඳ පාතේ වරඳනවා කිය ඒකේ ಗುಣ ගායනා කරනකොට ඒ සහචරයන්ට gadu ගෑනවා ඒ බුදුහාමුදුරු ඉඳද්දී ඒ අනිකුත් සංඝයාට දරන්න බෑ. අද ඒකන අපි පුදුම වෙන්න දෙයක් නෑනේ. මතක තියාගන්න ඒ කොක්ක දාන්නේ, පොල්ල දාන්නේ කිට්ටුවන් ටිකම. කතෝලික මිනිස්සු කාදාකත් ඔකට වචනයක් කියන්නේ. මුස්ලිම් මිනිස්සු කාදාකත් වචනයක් කියන්නේ. කිව්වොත් හොඳට ශාසනය ගැන දන්නේ මේ විනයදරේ තමයි පොළ දාන්නේ. හැබැයි හොඳ වෙලාවට සර්වඥාන්සේ හිටපු නිසා සර්වඥාන්සේකට උත්තර දුන්නා. නඩුව උත්තර දීපු නිසා අද අපිට මේ කග්ගවිසාන සූත්‍ර වගේ සූත්‍රවලට අර්ථකථන දෙන්න පුළුවන්. ඒ නිසා කවදා හෝ උපදි විවේකයේ කියලා කියන්නේ නිමිත්තෙන් සමගැනීම, අරමුණෙන් සමගැනීම, නිදාණයෙන් සම ගැනීම, ප්‍රත්‍යයෙන් සම ගැනීම, වේදනාවෙන් සම ගැනීම, සංඥාවෙන් සම ගැනීම, සංස්කාරයෙන් සම ගැනීම, විඥාණයෙන් සම ගැනීම, සසංකාර ගතියෙන් සම ගැනීම. මේ මොනවාරි කියනවා නම් මතක තියාගෙන ඉන්න තාම කිල්ලෝදේ හුණු තියෙනවා. කාගේ කිල්ලෝදේ තුණු තියෙනවා. මේවා අඩු වෙන දේ සිද්ධ වෙන්නේ බොහෝ කල ගිහිල්ලා නෙමෙයි පුරුදු වෙච්ච මනසට එකපාරටම සනිමිත් ඉඳලා අනිමිත්තට යන්න පුළුවන්. සනිදාන තැන ඉඳලා අනිදාන තැනට යන්න පුළුවන්. සප්පච්චේ තැන ඉඳලා අපච්චේ තැනට යන්න පුළුවන්. ඉතින් එයාට පුදුම බයක් හිතෙනවා. මේ සංසාරේ මෙච්චර කරගෙන ඇවිල්ලා කොහොමද මේ නිමිත්තක ඉතුරු සතිය අනිමිත්ත සතියට යන්නේ? නිමිත්ත සමාධිය අනිමිත්ත සමාධියට යන්නේ කියලා. නමුත් මේ භාවිත මනසක තියෙන අසිරියක් තමයි මේ එකම පරිසරයේ ඉඳගෙන එකම චල්්‍ය මූලික ධර්මත් එක්ක ඇසුරු කරමින් ඒ ජීවන රටාව ගත කරනකොට යාට තමන්ගේ වාහනේට නැගලා කාර් එක ස්ටාර්ට් කරලා টොප් එකට වැටෙනවා දන්නේත් නැහැ පාටක් ගිහිල්ලා. ඒ පුරුදු වෙන කාලේම කරන්න බෑ. එකම හැමදාම රස්සාවට යන මනුස්සයා වාහනේ නගලා කාර් එක යනවා ඔක්කොම සිද්ධ වෙන්නේ සනිදානව සප්පච්චය. ඒ වගේ තමයි අපි සතිය පිහිටෙවි නැත්තම් සමාධිය පිහිටෙවි නැත්තම් නැත්තම් චිත්ත විවේක උපදවි නැත්තම් අනිවාර්යයෙන්ම පායටම කැපෙනවා. යන්ත්‍රෙ පාඩි වෙන ඔක්කොම කරනවා ස්ටාර්ට් කරන යන්නෙම අපායට වළක්වන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා කියන්නේ පෘථග්ජනයට අපාය සකගේ සතිසං. ඒ වගේම තමයි Taman අර <clears throat> සති සම්පජඤ්ඤය ඉන්නකොට කෙලස් නොයනවා කියලා දෙයක් නැහැ. කෙලස් ඕගාලා එනවා. නමුත් දන්නවා ඒකේ නිමිත්ත තියෙන වෙලාවක් තියෙනවා නිමිත්ත නැති වෙලාවක් තියෙනවා නැති වෙලාවට එහි කියන්නේ යනවා. සංඥා තියෙන වෙලාවක් තියෙනවා නැති වෙලාවක් තියෙනවා. නැති වෙලාවට නේකට මගේ භාෂාවෙන් මම කියන්නේ <clears throat> කෙලස් ආවට ගණන් ගන්නෑ. මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මෙ නෙවෙයි කියලා ඒ ධම්මටිච්ච ඥානෙ පහළ වුණාට පස්සේ කෙලෙස් වලට වග උත්තර බඳින්න නෙවෙයි කරන්න හදන්නේ. කෙලෙස් එන්නේ හේතු අප්‍රත්‍යක් නිදානයක් සහිතවයි. මම උත්සාහ කරනවා හේතු අප්‍රත්‍ය සනිදාන අනිදාන අනිමිත්ත තැනට ඒක තියෙද්දි මේ කෙලෙස් තියෙද්දි නිදාන හේතු ප්‍රත්‍ය සහිතව මට පුළුවන් ද වර්තමාන මොහොත හේතුවක් ගන්න. අපි දැන් මෙතෙන් ගන්න. ආනේ ගන්න පුළුවන් හැකියාව ලක්වන්න කිසිම කෙලෙසකට බෑ. විශේෂයෙන්ම අවශ්‍ය කරලා තියෙන අන්නේ වගේ අභියෝග රාශියක ඉඳද්දී විවිධ බලපෑම් තියේදී කුප්පණ කෙලෙසන ගති තියේදී තමත වර්තමාන මොහොතට ඇවිල්ලා ඉන්න පුළුවන් ශක්තිය තියෙනවා නම් අර පුක්තු ඇසට වැහැලා කැමැති නම් දෙමිනවා කැමැති නම් දෙන්නේ ඒකයි මුතුරාජාන් වහන්සේගේ තියෙන මේ අසිරිය එහෙම නැත්නම් පෙළහර මේ එළිය වෙඩි බෙහෙත් පත්තු කරලා මල් වෙඩි පත්තු කරන පෙළහර නෙවෙයි ඇතුළත මේ කෙලෙස් වර්ෂාවක් තියේදී ക്ഷേමය හොයනවා ආරක්ෂක තැන තියෙනවා. කෙලෙස්වල සාහට දෙමින් නැතුව ඕනනම් මෙතන තියෙනවා. ඕන නැත්නම් මොනවාට ප්‍රශ්නකුත් නැහැ. මම නැවතත් කියනවා මේ කෙලෙස්වල සාහවෙන් දෙමින්ට නැති බංකර් එක හදලා තියෙන කෙනා පොරොකුරු ඇස්සේ අදිෂ්ඨාන ශක්තියෙන් දෙමින්ට පුළුවන් කෙනාට දෙමුණත් ප්‍රශ්නයක් නැහැ. එයා දන්නවා අපව ඕන වෙලාවක ඒ තමන්ට ඒ ക്ഷേමයට යන්න පුළුවන් ගතිය ඒක වළක්වන්න බලයකුත් නැති බව දන්නවා. ඒකෝට එයා දන්නවා කෙලෙස් වල බලය බලවත් වෙන්නේ ප්‍රතික්‍රියා කළොත් තමයි. ආසාව සහිතව කෙලස් නැත්තන් යන්න පුළුවන් බව දැනගත්තට පස්සේ එයාට ඒ කෙලස් වල සාර්ථකම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඉතින් එතකොට අනික් කට්ටිය චෝදනා කරනවා මෙහෙම කෙනෙක් පංකර ඇතුළෙම නේද ඉන්න ඕනේ. මෙහෙම කෙනෙක් අර විවේක තනම නේද ඉන්න ඕනේ කියලා. නෑ බුදුදහම කියනවා අතේ තුවාල නැත්තම් වසභාජයෙන් දාත දැම්මට ප්‍රශ්නයක් නැහැ. එයාගේ වසන තුවාල නැති නිසා වසන මර ගන්න. තුවාල තියෙන කෙනා පරිසං මේ දෙක තේරුම් ගන්න මේ දෙකේ තියෙන ප්‍රබව ශක්තිය වෙන එකක්. මේක තේරුම් ගන්නවා කියන එක වෙන එකක්. ඉතින් මේ ශාසනය කියනකොට මේ දෙකම ඕනේ. තමයි මේකට යන්න පුළුවන්කම තියෙන්නත් ඕනේ. ඒක පිළිබඳ විශ්වාසයේ වික්ෂිප්ත භාවයේ නැතුව අන්‍ය විිත වෙන්න තමයි මේක තියෙනවා කියලා දන්න මනුස්සයෙක් වැඩ ඉවර නැහැ. එයා තාම සාක්ෂාත් කරන්නේ කරනවා. තාම ඒ දේ දසදහස්වර කරමින් දිගට කටයුතු කරනවා. කොච්චරද කියනවා නම් රහත් වුණාට පස්සෙත් කරනවා. බුදු වුණාට පස්සෙත් කරනවා. හිතා ගන්න බෑ. ඇයි බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ දුතාංග රකින්නේ? ඇයි බුදු වුණාට පස්සේ රහත් වුණාට පස්සේ ආනපන සතිය වඩන්නේ කියලා. ඇයි රහත් වුණාට පස්සේ බුදු වුණාට පස්සේ මේ පරයන්ක භාවනා කරන්නේ කියලා. මේ ලොකු සංසය සඳහන් කරන්නේ ඉතුරු වෙන පස්චිම ජනතාවට ආදර්ශයක් වෙනස කියලා. ඒෂය මනස රහත් වෙලාට මේ භාවනා කරන්නේ රහත් වෙන්නද කියන එක රහත් වෙච්ච නැති කෙනෙකුට අල්ලන්න බෑ. අල්ලන්න ඕනෙත් නැහැ අල්ලන්න බෑ. ඒකට ලනුව දෙන්නේ නැති වෙන්න තමයි නිකන් සප්පච්චේ වගේ කරනවා අප්‍රත්‍ය වෙඳගෙන. සනිමිත්ත වගේ කරනවා අනිමිත්ත වෙඳගෙන. ඒක තමයි මේ මානවයාට නිවන් ලැබපු කෙනා කවදාකවත් පෙන්කිරීමක් කරන්නේ හැම කෙනාටම සමෝසය සලකනවා. ඒක බුදුරන්සේ ආරක්ෂා සහිතවමයි දීලා තියෙන්නේ. ඒ නිසා මේ හැම බණ අහන බණ කියන අපේ හැම කෙනෙකුගේම ශනිමිත්‍ත චිත්තක්ෂණ කියලා කෝටි වාර තියෙනවා. අනිමිත්ත කියලා කෝටි වාර ගණන් තියෙනවා. සප්පච්චේ කියලා වාර කියලා කෝටි ගණන් තියෙනවා. අපච්චේ වාර තියෙනවා. අපි අර සප්‍රත්‍යයක පින් කියලා අල්ලන එකෙන් තමයි වරදගන්නේ. ඒ නිසා කියලා තියෙනවා වඩා හොඳ දේ වෙන්න තියෙන ප්‍රධාන විෂ බීජ තමයි හොඳ. වඩා හොඳ පුරන් පුලංකම දෙමිනා හොඳට යනවා කියලා කියන විෂ බීජය. එයා හොඳ ප්‍රතික්ෂේප කරන්නේ. එතකොට තමයි වඩා හොඳ දේ හේතු වෙන්නේ. ඒ නිසා මේ දීලා තියෙන සනිදාන අනිදාන සප්‍රත්‍ය අප්‍රත්‍ය තියෙන දේ සනිදාන වේ ඉඳලම අනිදානයට යන්න ඕනෑ කියන එක න්‍යායක්. අනිදානෙන් අනිදානට යන්න බෑ. සනිදානෙ සනිදානෙ ගම පුත්තජනයි. සනිදානෙ අල්ලගෙන නිමිත්ත අල්ලගෙන එක ගෙවන් කිරීම හරහා අනිදානෙට යෑම ඒ කෙනාට එතනම අතගාලා කියන්න පුළුවන් දෙයක්. ප්‍රත්‍යක්ෂය කියන්නේ ඒකයි. සාක්ෂාත් කරන්නේ කියන්නේ ඒකයි. සත්‍යක්ෂණය කරනවා කියන්නේ ඒකයි. ප්‍රත්‍යක්ෂණය කරනවා කියන්නේ ඒකයි. ඒකම දුරජන් සඳහන් කරන මේ දුක තමයි ගෙවන් කරන්නේ. ඒ වුණාට මේ දුක ගෙවන් කරන්න පුළුවන් බව දන්නේ එක තරම් සැපයක් මිනිස්සු ලෝකේ නැහැ. දුකම දුකක් ගෙවම් කරන්න පුළුවන් මම මේ ගෙවම් කරන්නේ දුකයි කියලා දන්න තරම දැන් දුක සත්‍යයේ තරම් සපක් නැත්තේ නෑ. ඒ නිසා තියෙන දේම තමයි විශ්වාසය ඇති කරන ඉදිරියට ගියොත් අවශ්‍ය කරන අඩුම කටපාඩම් තියෙනවා ඒ සඳහා පෙරදක්මක් අවශ්‍යයි. එහෙම නැත්නම් අධිමොක්ක චිත්තේ මේ යන පාර හරි කියලා පුළුවන් තරම් අරමුණක් පන්ති වෙච්චාම මෙනේ කළ එක ඉගබංගන පැත්ත, ක්ෂය වෙන පැත්ත, බය වෙන පැත්ත, නිහත සති සම්පජාන්නේ පිහිටන දන දකින්නවනම් මට ඕන වෙලාවක රිපීට් කරන්න පුළුවන් කියලා දන්නවනම් ඒ කෙනාට අරමුණෙන් නිදහස්, අයිරියවෙන් නිදහස්, විලාවෙන් නිදහස්, තනෙන් නිදහස් විමුක්තියක් ලැබෙනවා. ඒ ටිකට අපි කියනවා අන්තිම කොටසට උපදි විවේකී කියලා. සංධාන නිදාන දෙක හසුරව ගන්න ගන්න කෙනා. සනිමිත් අනිමිත් දෙක හසුරව ගන්න පුළුවන්. සප්පච්ච අපච්ච දෙක හසුරව ගන්න පුළුවන්. මේ ආදි වශයෙන් වේදනා සංඥා සංකාර කොයි එකෙදිත් දෙකම තියෙන හැම වෙලාවෙදීම අරසව නම් මේකට යනවා සෙල්ලක්කාර වෙන්න නම් මේකට යනවා ආන්නේම හැසිරීම ගන්න එකට කියන උපදි විවේකයේ කියලා ඉතිහාස ධර්ම දේශනාවේදී ඒ උපදි විවේකයේ පිළිබඳව කතා කරපු ටික අපිට ඉස්සලා කතා කරගන්න බැරි වුණා ඒක තමයි පරිේශනයක් ඇති කරගෙන ඒ සඳහාම ධෛර්ය ශක්තිය ඇති වීම පිණිස අද දවසේ ධර්ම දේශනාව හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනාව මෙතන නැත කරනවා ශිරු දිනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ගුරුමයන් ඉස්සර දවසේ බණ හින්දා කියන්න තියෙන දයක් කරන්න තියෙන දයක් තියෙනවා නම් ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කරන්නයි කියලා. මේ ධර්ම දේශනාවට සම්බන්ධව තමන්ගේ භාවනා ජීවිතය සම්බන්ධයෙන් හෝ නැත්නම් ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. යෝජනා පරයන්කයකට සමහර පරයන්ක වලදී යෝගාවචරයට කියනවා මෙතන යෝගාවචරයට කියනවා පරයන්ක කියන්නේ සාර්ථකව සිදුවිච්ච විද්‍රම මත ලොකු අධ්‍යක්ෂණයක් කරලා මත මොකක් හරි ලකුණක් ගන්න. හොඳ බව. ඊට පස්සේ ඊළඟ පරයන්ක කියන්නේ යෝගාවචරය අන්නාර ලකුණ මතන් අර කරලා පරිණතයකට ඒ සුබ ලක්ෂණ ටික බලා ලබා ගැනීම අරමුණින් දෙවෙනි පරිණතයේ මෙහෙවන්න පටන් ගන්නවා. මේක දෙවෙනි පරිණතයේ කියන්නේ අර පරිණතයේදී ලක්ෂ තැනට යන්නේ අපේක්ෂාව. ඒකෝට සාමාන්‍ය ඒ විලාගේ පරිණත පරිණතයේ මතන් අතීතයේදී කට්ටියන් පිටා ගැසීම ලබා ගන්න අපේක්ෂාවෙන් මේ පරියන්කේ ඉන්න වෙලාවේදී වර්තමාන හිත තියෙනවා. හිත තියෙනවා. වර්තමාන වර්තමාන හිත පවතින්නේ ඇත්තම එහෙම තමයි තියෙන්නේ. ප්‍රශ්නේදී අහ ප්‍රශ්නයක්ද තියෙනවා කියලාද කියන්නේ. නෑ තියෙනවාද කියන්නේ. ඒක පරීක්ෂා කරලා බලන්න ඕනේ. අතීතය ගැන කල්පනා කරනකොට මේ මේක මේවා කියන්නේ භාවනාව භාවනා කරන මිනිසුන් විතරක් තියෙන පිස්සුවක්. භාවනා කරන කෙනෙකුට දන්නේ තර ප්‍රශ්න. උන්න වැඩකුත් නැහැ. මේ භාවනාවකට හදාගත්ත විශ්වාස කොයිද? කෙතර කංගිය පස්සේ ඒක නැවත ඉල්ලනවා. ඉතින් ඒ වෙලාවට යෝගාවචර හිතනවා මගේ හිතේ තියෙන අතීතය කියලා. නමුත් හිත තියෙන බෑනේ අතීතේ වර්තමාන ඉඳගෙන අතීතේ කල්පනා කරන්නේ. ඒ බව දන්නේ. ඒක විඳවනවා. ඒවා දන්නවනම් එතන ඇයි අතීතය ගැන හිතලා විඳනවනම් විඳපන් ඔබ මම මගේ නෙවෙයි මම නෙවෙයි ආත්මේ නෙවෙයි ඔබට ඕන එකක් කනේ අතීතය ගැන හිතේ හිත සංඥාවක් අල්ලගෙන මම කරන්නේ අනිදා අනිමිත් අනිමිත් අසංඥාභික්කවේ සසඤ්ඤා වික්කවේ පාපක අකුසල සංඥාව තියෙනවා නම් මහණි පාපක අකුසල දක්වනවා. නෝ අසඤ්ඤා සංඥාව නැත්නම් පාපක අකුසල ධර්ම නැහැ. දැන් මේ දැන් අර තිබිච්ච හොඳ එකක් අල්ලන ඒක නැතිකමට දඟලනවා. මේව භාවනා පිස්සු කියලා කියනවා. ඒ කියන්නේ නික්කම්ම දිත දෝමනස කියලා. බුදුහාම කරගන්නවා. ඉතින් ඒව තමයි මේ භාවනා ලෝකෙ මේ පැහිය වෙන්න හදලා ඉක්මන් කරන්න හදලා අර ගෙදරින් ගෙනාවු ගිහි ගඳ ඔය කියන ප්‍රතිපල ඉක්මන් කරනවා. හරි ගියත් අරගෙන සම වෙනවා නම් කොහොමද මිනිස්සුන්ට භාවනා කරන්න ගැම්මක් මොටිවේෂන් එකක් නැහැ. ඒක නිසායි කියන්නේ භාවනා කරන වරෙන් කියලා තව කෙනෙකුට කියන්න අපිට තියෙන අයිතිවාසිකම මොකක්ද? මොනවද දෙන්න කියලා. අපි දෙන්න නැත්නම්නේ පිළිකාවක් නේ. අපි මිනිස්සුන්ට දෙන්න හදන්නේ අපි විතර අත්දකපු නැති ප්‍රත්‍යක්ෂයෙන් නැති බොරුවක් මේක වෙන්න හදන්නේ භාවනා කරන টොප් මෙහෙම දෙද රෝග සුව වෙනවා විශ්ව ශක්තිය එනවා ඥාන පාල වෙනවා පහළ වෙනවා ඒ තරම්ම ඥානෙ නැතිකමකුත් තියෙනවා. ඒ ඥානෙ පහළ වෙන්න බෑ ඒ වගේ මෝඩකමක් නැතුව. මේ පැත්තට ගියාම දිනවා කියන මේ තරම් කරනවා. හැබැයි දෙකම එක සැක ජීවත් වෙනවා. දෙකම තියෙන මේ පැත්තෙන් බලන දිනවා මේ පැත්තෙන් බලන පරිදලා. ඉතින් මේ දෙන්න රයිගමේ කම්පලයි වගේ කම්පලයක් තියෙන රයිගමේ කරනවා. කම්පලය කම්පලයක්. දෙවට නිකන් දැක්කේ. රයිගමේ කම්පලය දෙන්න තට්ටු මාරු කරනවා. ජොගදාන්සින් කියන අපි දෙන ඉන්න දැන කීමචා සම්බලන්තිමයි තොපි දෙන්න කොච්චර ගහගත්තත් වැඩක් නැහැ තොපි දවල්ට ගහ ගන්නවා රැයට දෙන්න විතර හොරකම් කරනවා ඔබ දෙන කොච්චර ගහගත්තත් අපි ගණන් ගන්නෑ මොකද අපිට පේන ගහ ගන්නවා දෙන්න ගතන ජඩ වැඩ කරනවා හොරි ඉතින් මේ මිනිස්සු හිතන්නේ මොන්දනේ කියලා එක වැඩක් කරයි කියලා ඒ තා වැඩිම ගහගන්න එකනේ දුන්නොත් වැඩක් රොස්සන්නේ ආරෝපක එනම් බල ගහගත්තා අපි ගහගන්න ඒ නිසා මේ කෙලෙස් අකුසල් කියන දෙකෙන් කෙලෙස් නිකලෙස් කියන දෙක බෙදන තාක් ගොඩ ඒව නක් නෑ. මොකද ඒ දෙන්න කලින්ම අසක් කරගත්ත කිවිසම තියෙන්නේ. කෙලස් වලට ඉන්න බෑ නිකලස් නෙමෙයි. නිකුලසුන් නෙමෙයි. නිකස් එක තමයි කෙලස් ඉන්නේ. ඉතින් උන් අර තතුමාර කරන මෙන් අපි කරා විප්ල hina වෙලා කතා කරනවා. එයාගේ අනිත් එක්ක රැවුණා මෙන් අඬා ගන්නවා. තෝ ආවත් එකයි මට තෝ ආවත් එකයි මම නෙවෙයි මගේ නෙවෙයි කියලා ගන්නේ. ඔය මට්ටම පවුතරක් නැතුව බෑනේ. ඔය මට්ටම කමටා සුද්ධ වෙන්නත් ඕනේ. ඊට පස්සේ මේකට මේ සම්මා සංකප්පේ එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් ඇහිති යෝනිසමංස්කාරය තියෙනවා ඒක ටිකක් ත්‍රස්තවාදිනේ එක රැඩිකල් වාදිනේ. ඒකට කියන්නේ සාහසිකයි කියලා. ඒ සාහසික ගති නැති වෙනවා කියන්නේ. ඉතින් සදාචාරවාදී හිර වෙනවා. කිම්පව් තියෙන එක නහිර වෙනවා. එයා කැමතිනවා මේ දෙකම මේ ඉක්මවල යන්න. පුංචි කාලේ මම පොතක් කියව ඒ කෙල්ල හරිම හිතුවක්කාරයි. දුවක්. ඉතින් පස්සේ මේ කෙල්ල මිනිස්සු බලන්නේ මොන මොනවත් මයින් කරන්නේ. පස්සේ මේ ඊළඳාරේ කවුරුත් මාමම කතා කරලා කියනවා දෙන්න තමයි ඉන්නේ ඒ වුණාට ඔබට කියනවා මේ ගෑණි හදන්න බෑ. මම කියනවා නෑ මම ගෙනියන්න කියලා. ඒ ලොකුවට මම උගල ගිහත් කියලා බෙල්ල ගෙද හොඳට කාලා ඉතින් ගිය දවසේ ගෙදර එකම මේෂයක්වත් පිඟානක්වත් කොට්ටයක්වත් මොකුත් නෑ වැඩ කාර්යය විතරක් ඉන්න ඔයගොල්ලෝ කියන තාම කෑම හදලා නෑ කියලා. දැන් මම උගෙදෙට ගිහින්. ගෑණි කතා කරගෙන මුණ්ඩලට ලපලා හිටපන් කෑම හදනකම්. අන්ට තද වෙලා හොඳ නැහැ. දැන් මගුල් අඳුන් ලියා ගන්නත් නැහැ, මේසත් නැහැ, පුටුත් නැහැ, කොට්ටත් නැහැ, මොකද නැහැ. හිත උදේ වෙනකන් කෑම හදන්නේ. නතර නතරලා ඉවරනට පස්සේ පොඩ්ඩක් කුසියක් පෙල්ලලා ගිහලා කියන ඕනනම් ගිහලා ගිහිල්ලා වරේ. වෙන මොකක් කරන්නේ. කෙනෙකුට එන්න දෙන්නේ නැහැ බලන්න. අන්තිමට බිම වැටෙනකම දන ගහලා කියන මම කියන දේ කරොත් මේ වැඩකාරය කියන දේ කරොත් කොට ඕනේ සම්පත්තියක් දෙනවා නැත්තම් මෙච්චරයි දෙන්නේ කියලා වැටෙනකම්ම තියෙනවා කියලා අන්තිමට මෙහෙම කරනකොට ඉඳුව කියනකොට එන්න හදනවා. අර දෙවෙනි දුව ගන්න දවසේ මේ මස්සිනා යන අර කෙල්ලක් ගන්න ගන්න. ඒකෙන් ඔක්කොම ලැබෙනම කනවා නේ හොඳ පරිප්පුවක් කියලා. ඒක වික්‍රාව ගෑණියක් තමයි ගත්තේ. මේ ගෑණිය මගේ ඉන්නේ අහනවා. ඔව් මගේ ගෑණියක් අහනවා. කවදාකවත් වෙන්න බෑ. එසේ උතුම්නා දඟපු අනෙක් මස්සිනා දුවලා ඔක්කොම ගෑනුත් එක්ක එහෙමයි අරගෙන හංගිලා. මේ ඔක්කොටම කියන ඔක්කොම කුන්තාවකට බැඳගෙන මගුලට ලෑස්තිලා. ඔය ඔළුවේ ගහලා තියෙන ඒ අර කොණ්ඩෙට ගහලා තියෙන ආභරණ ගාලා පාගපන් කියන බිම දානවා. තමන්ගේ සෞන්දර්යය තමන්ගේ ආභරණ එක එක පාගන මේ ගැලි පාගන. මේ ගැලි පුරුදු කරලා තියෙන්නේ අයිකිය කරලා තියෙනකොට නෑ. මොදිනෝ. අනික් ගැන කලිමුත් කී කරු ඉස්සර යකී කරුකම තිබුණා දැනටත් අකී කරු කී කරු දෙක. මේ ගැලි ඉස්සර අකී කරුයි. දැන් කියන දේ ආනවා. කියන දේ විතරයි යන්නේ පුන්තා කරනවා මොනවද ඉබදා පාගව පාගනවා. බැලුවා. අපි කියන්නේ කොයි එක සදාචාරද කියලා. අර බුරුවට මනුෂ්‍යය කියන්නේ අහනවා කිව්වට කුන්තාපරේ පා ගන්න අකමැති කියන්නේ අපි කියනවා සාධාරණයි. එයා ලෝක ධර්ම දන්නවා. මේ මනුෂ්‍යය හැමදේ කියන දේ කරනවා. ඉතින් ඒ වගේ අපේ හිතේ ඔය දෙක ඕනම වෙලාවක තියෙනවා. ඔය සදාචාරවාදීයි නැත්නම් අඟුලිමාලයි මේ දෙන්නගේම එකම හිතේ තියෙන ප්‍රභාකරන් ගත්තත් මහින්ද ගත්තත් එකම හිතේ තියෙන. අපි විශේෂණය කරුවේ මොකද්ද? එච්චරයි. වණිපතර වුණා උච්චම තමයි. මනුස්සකමසින් බාර දෙනවා එකනේ. දැන් අපිනේ කියන්නේ ඒක මේ බික්ත හිව්ව ආගිය කරන්නේ මිනිස්සෙක් මරුවයි කියලා ඒ මිනිස්සයා මරණයට නියම කරන්න කාටද අයිතියක් තියෙන්නේ? නිත්‍ය දෙක අපි උසාවියට. උසාවියට දෙන්නේ ඡන්දවලේ කියන්නේ. අයිතියක් තියෙනවද මෙයා මෙයා මරුවයි කියලා මට මෙයා මරන්න තීන්දුව කරන්නේ? ඒක කරන්නේ. ඒක කරන්නේ. අපි මේ පවරගත්ත අයිතිය කියන්නේ පව කරන්නේ. අපි විහිං පවර ගන්නවා අයිතියක්. එතකොට අපි කට්ටියට කියන ඔක්කොටම මට බලය දෙන්නේ. මම ඔයගොල්ලෝ වෙනේ සාධාරණ කරන කවදාවත් සාධාරණ කරනවා. කවදාවත් නෑ. බලේ කියන්නේම සාධාරණ දෙයක්. ඒ සාපේක්ෂයෙන් සම්මුති රාජ්‍ය කියලා නේද? සම්මුති කරනවා රාජ්‍ය. ඉතින් ඒ සම්මුති දෙන කට්ටියව තමයි එයා බලේ වෙන්නේ. පටන් ගන්න කාලේ මනුස්සයතුල කලි කිටි නෑ. ඒ වගේ අපි අපේ හිතේ මේ නිවන් දැකලාමයි තියෙන්නේ. අපි අදහන්නේ පෞවිච්ච ටික විතරනේ වැරදිච්ච ටික විතරයි කෙලස් ටික විතර අදහන ඕක තමයි උදේ ඉඳලා හැන්දනකන් චර්චුරු කරලා ඉන්නේ. ප්‍රභාසරීත නෙමෙයි අර වගේ තියෙන කුණු කට්ටේ දැකලා ඒකට මේ චෝදනාව තියෙන හැම කෙනෙක්ගම මේ ප්‍රබාසර හිත තියෙනවා කියලා දන්නවනම් අපි තව කෙනෙකුට උඹලා දෙකින් කියන්න බෑ. අඩුවක් තමන්ගේ හිතරත් උඹලා දෙකින් කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මේ මායාවයි මේකයි දිහා බලනකොට උටන්ස කොහොමනම් මේ sannivedane කරන්නද? කෙලෙස්ම අදහන කෙලෙස් පිටිවලම විවස්ථා හදන කෙලෙස් එක්කම මුදල් ප්‍රතිපත්ති හදන කෙලෙස් එක්කම සදාචාර හදන ලෝකෙක නික්ලස් ධර්මයක් කොහොමද? එලි කරන්නේ? ධර්මයේ අපහසු කියලා කියන්නේ අපිට කැමති නැහැ මේ මේ දේ පිළිගන්නේ කැමති නැහැ. අපි තුල මිත්‍ර ಗುಣ කදම්බයක් තියෙනවා කියලා හැම කෙනෙක් ගාම මේ ಗುಣ කදම්බේ දෙනවා පිළිගන්න අපි කැමති නැහැ. අපි ඒසා හේතු වෙනවා, නිමිති වෙනවා, නිදාන වෙනවා, සප්පත්‍ය වෙනවා. හොයන්නෙම ගන්න. ආයෙ වෙන මොනම දෙයක්වත් නැහැ. නිදානයක් හේවුවනම් ඒ කවදාකවත් හිතන්නේ නැහැ. මොකද නිදානයක් ඕනේ කාටද ප්‍රේම කරන්නේ. කාටද කාටද ප්‍රේම කරන්නේ. නිදානයක් හේවුවනම් ඉතිහාසය හේවුවනම් ආයෙත් ගණන් ගන්න දෙයක් නැහැ. හොදලා ගන්න දෙයක් නැහැ. දැන් කෙලෙසදියා මතුණා ක්ලේශය මතුණා දැන් මේ ක්ලේශෙදියා ක්ලේශෙදියා බලමින් ඉඳලා තියෙනවා. බලන්න ඉන්නකොට එතන බලනකොට යටි කොහොමද යටිකේ කියන මේ ක්ලේශේ නැති කරන්නේ මේ විදිහට ගන්න නැති කරන්නේ කියලා නම් බලන්නේ පරිවිදාන තමයි කොහොමද වෙන්නේ මේ පිටිය බලන ඉන්නකොට ඒක ටික ටික ටික ටික ටික වැඩි වැඩි වැඩි වැඩි පාලි ගන්න බැරුව නැගිටලා සක්මන් යන මාතමතුම මතුවෙන තව බලස්තාවම නොවෙන්නේ හැබැයි බලාපොරොත්තුෙන් බලාපොරොත්තු වෙන අවස්ථාවක නිකම්ම දන්නේ නැති මේ ගුලන් යන දේවල් දැනෙන්න තියෙනවා මුතරයි බස් එකේ අර අවස්ථාව තමයි ලැබෙන්නේ කෙලස් කියන වචනේ ගන්න නැතුව වේදනාව විතරක් ගත්තොත් කායික ප්‍රශ්න පස්සේ වේදනාවනේ ඒ නිසා අපිට භාවනා හොඳට තැම්පත් වෙනකොට වේදනාවක් આવොත් ඒක මේ භාවනා කැඩිලක් නේ නිසා වේදනාව පැමිණීමම අපිට පේන්නේ නැද්ද කිඳලා කියලා කියවගෙන නමුත් අපි මේ වේදනාව මම දැන් මෙතන කියන තැනට නිමිත්තක් කරගත්තා අනිමිත්ත තනියද නිමිත්තට ආව නිමිත්තට ආවේ වේදනාව මතුවන්නේ. මේ වේදනාව විශේෂයි වේදනා අමීල වේදනාවක් කියන්නේ දුක් වේදනාවක් කියන්නේ සුඛ වේදනාවක් කියන්නේ මේක මේ මම දැන් මෙතන කියන තැනට කරන්න නිමිත්තක් කරගත්තොත් අරක එච්චර නපුරු නෑනේ. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා මේ වේදනාව මතුවීම දරතයක් නෙවෙයි. මේක ඝර්ෂණයක්. මම අර මොකක්වත් නැතනට ගෙන අතහැරියා. මේක ප්‍රමෝදයක් කරගන්න. මොකද ප්‍රතිපදාවට ගඩොලයක් නෙවෙයි. මේක දිගේ ඉන්නා තාක්කල් දිගටම දැන් ප්‍රමෝදයක් කරගන්නේ ප්‍රීතියක් කරගන්නේ සත් සම්පදේයක් කරගන්නේ පස්සද්ධියක් කරගන්නේ කියනවා. ඒතකොට මේ වේදනාව මතුවීමදී අර යක්ෂ මොන දාන්නේ නැතුව බැලුවොත් පින්කට වඩා සාමාන්‍ය වේදනාවක් දිහා නොදකින් නොබදන්නේ නැතුව බලන්න පුරුදු වුණොත් ඒතර පටන් ගන්නවා කියන්නේ. බලන්න පටන් අරගත්තොත් එයාට පිට පටන් ගන්නවා මීට වැඩි වේදනාවක් આવොත් පොඩ්ඩක් බලන්න. ඌ යන්නේ නැහැ දොස්තර කෙනෙක් ආවා. දැනෙන වේදනාවක් කඩනේ වන්න මේක දිහා බලන්න මේ ශක්තිය මේ ඉවසීමේ හැකි දවසින් දවස වැඩි වෙනවා කවදාද මේ මරණ ශක්තිය දක්වා මරණ වේදනාව දක්වා බලන්න පුළු වෙච්ච දවස් මේ සෝවන්නේ මේ කැසට කෙමෙකට හෙම්බිරිසාර වේග ගන්න මනුස්සය කොහෙද සෝවන්නේ ඊට එන්ඩිසල බැන්ඩෝල් දාගන්න බෑ කියලා මේ මනුස්සය කවදාකවත් නෑ වේදනාවට ඉවසීමේ ශක්තියක් දාගන්න දැරීමේ ශක්තියක් වඩන්නේ වේදනාව නිමිත්තක් කරගෙන තමයි අනිමිත්ත කරන්නේ සනිදාන කරගෙන අනිදාන කරගන්න සංඥා කරගෙන අසංඥා කරගන්න පුළුවන්. ඒක දැන්ට අපි ඕක කොච්චරකවත් භාවනා නොකරත් ඒක කරගෙන ඉන්නේ. මොකද හැම වෙලාවෙම වේදනාවක් තියෙනවානේ. බඩගින්න හැම වෙලාවෙම අපි තුන් වෙනනේ කන්නේ. බඩගින්න යම් මට්ටමකට ආවට පස්සේ එළදෙන නිකන් අපි දන්නවනේ. අන්නේ වගේ යම් ප්‍රමාණයක් දැනනවා දන්නවන්නේ දරණ ටික විතරක් අදන්න. අදාහ ගන්න ඉරි මට කරදරයක් පහළ වෙනවා. දරදයක් පහළ. ඒ දරතේ මම නිමිත්තක් කරගන්නවා. නිමිත්ත කරගන්නවා. ප්‍රමා ප්‍රසාදයක් කරගන්න මේක මම දැන්නේ තමයි. ප්‍රත්‍යක්ෂණය කළ හැක්කක්ම කියලා ඒක දුරුවන් කරන පැත්ත එන බව දකිනවා. ඒක තියා බලනකොට වේදනාව තුලින් ප්‍රමෝදයක් තියෙනවා. ප්‍රසූත වේදනාවක් කියනකොට කාන්තාවකට පිළිමි මේ 60000ක් එකතරේ කරනකොට තමයි වේදනාවක් කියන්නේ. නමුත් දරු ප්‍රසූතියක නැහැත් වෙනකොට මාතෘත්වය තුලින් පොඩි සතුටක් එනවානේ. වේදනාව වැඩි වෙන්න වැඩි වෙන්න චිත්ත ගුණ වර්ගකින් එක කෑ ගැහුවා. ප්‍රසූතියත් එක්කම මාතෘත්වය ලැබෙනවානේ. ඒ වගේ මේ වේදනාව හරහාමයි නිවන ලැබෙන්නේ කියලා දුකක් කරදරයක් වෙනකොට ඒක ඉවසදරාගෙන නිමිත්ත කරගෙන ඒ නිමිත්ත යම් වෙලාවක පහ යන්න පුළුවන් පුංචි වේදනාවල ආන්නේ මට වැඩි කරන වැඩි කරන යන්නේ කියොත් ඕක තමයි ආර්ය පරිශ්‍රණය කියන්නේ. මේක තැනකදී කාටවත් බැරි වෙනවා කරන බුදුහමන කොන්නේ වලට පුජය ගත්ත වෙලාවල් තියෙනවා. මේ කකුල ගලවැච්ච වෙලාවක් කියනවා වේදනයි කියනවා. ඒක තියෙනවා. ඒක නෙමෙයි අපිට දවසින් දවස මේක වැඩෙනවා දන්නවනේ. වේදනාව දැරීමේ ශක්තිය වැඩෙනවා දන්නවනේ. නැත්නම් කවුරුහට හොඳටම දත් විසගෙන බනිනවා. તો මේමයි කියන නැත්නම් ස්තුති කරනවා අසීමිත විදියට. මේකේ සංඥා ගන්න ප්‍රමාණය කුංචු කුංචි වල ගණන් ගන්න නැතුව ඉන්නේ යන්න ගියාම මල් මාලක් බෙදලා දාන එක කඩින් බෙල්ල කරුවත් එකයි කියන මට්ටමට ගියා නම් මේ මිනිස්සුන් වත්තන්නේ අපි සංඥා වෙන්නේ. බාහිර සත්කාර සම්මාන දිරෝ කියලා. ඒ වගේ ගණන් ගන්න නැති මට්ටම බණ්ඩාර බණ්ඩාර යන්න පටන් ගත්තා. කවුරු බණන් ගන්න බැන්න පීඩියල් වේන ගන්න කරගෙන දාලා නැහැ. එළොංගෝ කිස්තුරි කරනවා සම්මාන උත්තර දීලා දාලා නැහැ. ඔය හිතනවා ඊට පස්සේ කිස්තුරි ගන්න දෙයි කියලා මිනිස්සු කියන්නේ කියලා. එන්නේ නැහැ. නිකන්ට මේ මොනසල බැන්නත් ඒ කිස්තුරි කරොත් එක වැඩක් නැහැ. ආ මොනවා සම්මත මොනවා කරොත් අපිට ගන්න නැහැ කියන එන්නේ නැහැ. දැන් සරේ විසය කරන්නේ සංස්කාරණය කරන්නේ නැහැ මේ කර්ණ මේක විවස්ත වෙනස් කරනවා. අර කහදන්න මේක අහන්න. මට අන්න පුළුවන්. ප්‍රශ්නයක් නැහැ. දැන් මේක ඔහොම තීරි බලන්න හේතු දෙනවා මොකද වෙන්නේ මොක්කවත් වෙන්නේ නැහැ. විනෝදාන්තර මේවා කරාට කමන්නේ. හැබැයි නොකර බෑ මමයි යුග පුරුෂයා මමයි කරන්න ඕනේ පංච මහා ප්‍රතිපත්ති අස්ලන් සතන් දාගෙන. බණ්ඩයි එකක් දන්නෙත් නෑ පංච ප්‍රතිපත්ති. කිසිම නයි කරා බණ්ඩ කරනකොට තමයි ගල්කණිට උලා පංච ප්‍රතිපත්ති වෙන්නේ. ධම්මේ දැන් තියාගෙන ඉන්නකම් දැන් දැන් ලෝං කරලා ගත්තා. ඉන්නකම් අපි දන්නේ මේක මල වාතයක් කියලා. දැන් අම්මෝ මෙලෝකේ දෙයක් කරෝ වීර පුරුෂය අයියෝ පුරුෂය කියලා මට බයයි බය නටවට මත මොනවා කියේද කියලා මට. හැබැයි තියලා නම් යන්නේ නැහැ මං කාටවත් කියන්න බෑ. දැම්මම කියනවා. කියන්නනක දැම්මෝ කියන්නේ දැන් කාටවත් කියන්න බෑ මං පිළිවෙල ලොකු දා කිය මාසු වල්ඩිගෙත් අද ප්‍රදාන ලියන මොකද නැත්තම් මං ගැන මිනිස්සු බොරු කියනවා. බුදුන් කියලා ඔබ පැයක් තිබිලා තියෙනවා. ඉතින් කොහොමද දැන් දැන් නෑ කියන්නේ කොහොමද දුන්නාද ලියවන්නේ. යක්ක පක්ක පඤ්ඤාරාම හඳුරෝ. යක්ක දෙන්නේ. යකල් කොන්ද යන්නේ. භාවනා කරනකොට නිදි කියලා තියෙනවා තුන් සැරයක්. පටහත් අතේ ධ්‍යාන නිදි කියලා තියෙනවා. ඉතින් කවුද මේ විශ්වාස කරන්නේ කියලා. වේදිකාවල බුදියාගත්ත ගමන් ගාණක් නැතිව. ඇඳවල බුදියාගත්තාම එහෙම අට්ටාලයක් තියන්නේ ඒකට ලීලියා ඉන්නවලු. එහෙම නිදට වැටෙනවලු. ආයෙ නැගිටපුවම ආයෙ ලියනවලු. ඉච්ච සජීවී ජීවිතයක් ගත කරනවා හැටි තන බුදියනවා. මේක ඕවා ලියනවා මගේ චරිත ලියනකොට ඒ නිසා අන්දර බුදුන් වදාළ බුද්ධ චරිතය කියලා දැන් පොතක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒකට අපිට ආටේ පන්තියේ පහේ පන්තියේ මේ තාම් පාසල කියන තන්නේ බොරුවක් තියෙනවා. බුද්ධවත් බුදුන් වදාළ බුද්ධ චරිතය කියන එක මේ මේ මහින්දාවද පරිවර්තනය කරලා ඒක ඥානෝලි හම්බුලින්නේ. බරගණන් තමයි හම්සෝ එක මහායානත් එක තුල සිද්ධාර්ථයත් කියලා. ඒකයි අපිට උගන්ලා තියෙන බුද්ධ චර්චය බලනකොට ඉතින් අපිට මේක නැති කරන්න බෑනේ නෑ. ඕනෙත් නෑනේ. මේක හරිද කියලා දන්නේ නෑනේ. මේ ඔක්කොම සංඥා වලක් තියෙනවා. අපිට මේ ලෝකයා අන්දන ඇඳිල්ල උඩ තමයි අපේ මානසිකත්වයේ තියෙන්නේ. ලෝකයා කියනවා හරි කියලා හරි තමයි. ලෝකයා කිව්වොත් වැරදි කියලා හරි දෙයක් නැහැ. අටවචනෙන් අපේක හරිද? ඈ? ලියපු එක හරිද කියලා කවුද කියන්නේ? අටවචනෙන් ආපු බුද්ධ චරිතෙකුත් තියෙනවා. ලියපු බුද්ධ චරිතෙකුත් තියෙනවා. ඕගොල්ලෝ ඇලිය පුද්දෙන්ද දෙකක් තියෙනවා. මහා යාන එකක්. අඬ වචනේ බොහෝ දුරට හරියි. දැන් ධර්ම ඒවා දන්නවනේ. කටහඬට හරිය නැතිව දන්න නිසා ඒක ප්‍රබුද්ධ වෙන්නේ නැහැ. අර ලියපු එක දෙල්ලලා මරන්න පුළුවන්. ව්‍යාකරණ වැරදි, අකුරු වැරදි, වචන වැරදි, තේමා වැරදි. දැක්කනේ අර බුදුහාමුදුර වෙනකොට අර ගොවියා කුඹුරා ඉඳලා බුදුහාමුදුර ඈත වෙන්නද දුවලා නැගිටලා අත හොදගෙන ගිහිල්ලා එන ගමන් අර පස්කන්දට වැටෙනවා. පස්කන්දට වැඳලා ඇවිල්ලා බුදුහාමුදුරන්ට වැඳලා. බුදුහාමුදුරාම "ඇයි මේ පස්කන්දට වැඳේ? අනේ ස්වාමීනි දන්නේ නැහැ. අපේ මිනිසුත් වැඳලා, අත්තලොත් කළත් වැඳලා අපිත් වඳිනවා." එහෙනම් තියනවා නේද අත දික් කරලා වෙන්නවා කියලා මෙතන තියෙන අහවල් බුදුහාමුදුරන්ගේ මේ කාශ්‍යප බුදුහාමුදුරන්ලා තියෙන ඒකයි ওই પરම්පරාවෙන් එන්නේ. කවුරුත් දන්නේ නැහැ. ඒ වගේ ඔය කටවචනේ කියන එක බොහොම වටිනා දෙයක් මට නම්. ඒක ඒක අපි දන්නවා වරදින්න පුළුවන් කියන එක දන්නවා. ඒක ආරසයෙන් අපි කටවචනයක් අපි කරන්නේ වරදින්න පුළුවන්. වචනය ලියව අකුරු ලිව්වට පස්සේ දිනවල බලපුවා දානවා දානවා විතර නෙවෙයි ව්‍යාකරණ වලට හිර කරලා අකුරු වලට හිර කරලා ඒ ගරු භෝජනීය රාන්නේ ජීව මහරහතන් වහන්සේ කියලා කියන්නේ මට හරි අපරි දන්නේ හරි ආසයි ඒවා කියනකොට මට මගේ ඇතුලෙන් කියනවා පිට ඕන කරන්නේ මේ පුඹලා කියන්නේ ඒක නිල ඩෝංගන හස්කුරපත් කරන්නේ අස්සරක උඩ ගිල චෝස ඩෝංගන ඒක තමයි හැම කෙනාටම කරන්නේ. ඒකට අපි ඉඳ දුන්නොත් තමයි ඒගොල්ලෝ පයිලා ගන්න. නේද? කාරණේ කියන්නේ මම දැන් මෙතන කියන කතාන් දෙවි ඒක කියන්නේ ප්‍රකාශයේ ඔබසන්න කරන්නේ. හරි අමාරුම දෙයක් තේරුම් ගන්න ඒ කියන්නේ ඒ කියන්නේ හැමිලේ තේරුම් ගන්න. සමහර බලයන් වලදී මම දැන් මෙතන කියන එක හරියටම තේරෙනවා. තේරෙනත් එක්කම වර්තමාන ජීවිතය යනවා මේක පුදුම විදිහට එතන අරමුණ හිත පිටේ යටි යනවා. හැබැයි මේක එතෙන්දි තේරුණාට අය ඒක තර්ක කරලා යන්න බෑනේ. අය නැවතත් ඒක ආන්නේ තමයි එන්නේ. ඒකත් තේරෙනවා මොනවද මෙතන කියන්නේ මොකද හරියටම දන්නේ. හැබැයි ඊළඟ පණේදී දන්නේ. මම දැන් මෙතන විනිවිදිනවා කියන එක තේරෙනවා. බුදුන් කියනවා අතීත අතරම අනාගත අතරම වර්තමාන අත්භාව පටලාවේසු ප්‍රතිවිද්ධන්තේසු ඒක විනිවිද දකින්න. ඒක පාවිච්චි කරනවා කෙලෙස් වෙනකොට. ඒක ඇවිල්ලා ඇල්ලුවාට ඒක අල්ලන්න දෙයක් නැහැ නේද? දැන් මේක පිපින්න කලක් වගේ එකක් නේ. මිරිකල අහුවලට දෙයක් නැහැ නේ. දැන් මාළුවාට වතුරේ හිටියට මාළුව කවදාකවත් වතුර කියන්නේ මොකද්ද දන්නේ නැහැ කියනවා. මුගිල හයිඩ්‍රොලිස් කෙනෙක් දිනනවලු අනේ මේ වතුර ගැන දෙන හයිඩ්‍රොලිස් දිනනවලු පැයතුනක ඉඳලා ටොක්ක මාළුව කිව්වොත් මට ආවෙ ඉන්නේ වතුර නැතුව ඉන්න බෑ. උඩ අපව වතුරට යන්න ඕනේ. හයිඩ්‍රොලිස් දන්නේ මොන ගඟුවද වතුර ගැන අර ඉපදුනේත් වතුරේ ඉන්නේත් වතුරේ. හැබැයි හයිඩ්‍රොලිස් ලෙක්චර්ස් දෙනවා පැය තුනේ හතරේ වතුර ගැන. මාළුවා දන්නේ වතුර ගැන මොකද? වර්තමාන මොහොතේ ඉන්නකොට ඒකේ තියෙන වටිනාකම ඒක නිමිත්තක් නෑ සංඥාවක් නෑ නිදාන්නේ නෑ ප්‍රත්‍යක් නෑ සසංකාරේ නෑ. ඒ මමයා නෑ මාන්නයක් නෑ තණ්හාවනේ උන්ට අඳුර නැතයි. අඳුරන්නේ වෙනදා කියලා එකට කඩාවැ දෙන වෙලාව විතරයි. ඒක අඳුරනවා. ඒක අඳුරගත්තට පස්සේ ඒක සිද්ධ වෙනකොට ඒක ගැන දන්නේ නැතිකම නිසා තමයි දැනගන්නේ මේ කෙලෙසුත් නැහැ මේකත් නැහැ. එතනත් නැහැ මෙතනත් නැහැ අතරමැදත් නැහැ කියලා බුදුරජාණන්සෝ දේශනා කරන දැන් එතන තමයි බුදුන් කියන්නේ මනසේ මායාව නැති කරන්න පුළුවන් කරන්නේ. මරියදාවල් මොනවත් නැහැ. වර්තමානයේ ඉන්න ඒකත් විනිවිද දකින්න මිසක ආඩම්බරයෙන් නම් කොට ගන්න. කෙලෙසක් ආවොත් කෙලෙසේ නැත්නම් ෂේම භූමියට ගන්න. මේ ගමනේ යන්න බෑනේ හැමදාම ෂේම භූමියනේ. කාන්ත විතර කරන්න බෑ. මේ සවර්තමාන මොහොත පාවිච්චි කරන්නේ සීමිත සාපේක්ෂ වටිනාකමකින් විතරයි. ඒ ලොකු දෙයක් දන්නේ නැති කෙනෙකුට. දන්න ගමන් තියෙන භවනා කරලා ගන්න දැන වෙන්නේ මම දැන් මෙතන කියන්නේ උප්පත්ති හම්බෙච්ච දෙයක්. ඉතින් මොකද දේවත ඔතකට මොන ගන්න නැත්තේ. ඒක අපි පාවිච්චි කරන තාර්කිකව කෙලෙසයක් ආව සාපේක්ෂව මෙතන ගන්නවා. මෙතන දිගට බිනකොට ඒකට ප්‍රේම කරලා කතා කරනවා. ඒක විනිවිද දකින්න. ඒක ප්‍රයෝජනවත් يعني ආයුධයක් මිසක නිවන නෙවෙයි. දැන් ඉතින් අපි ඊතාවතාචාදී පාකලක ගණනා කිරීමේ දේශනා ධර්ම සතිවාරය සමාප්ත කරනවා. ඊතාවතාචනම්මේහි සංසතම් පුඤ්ඤ සංසදං සබ්බේ දීවානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඊතාවතාචනම්මේහි සංසතම් පුඤ්ඤ සංසදං සම්මේ භූතානුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධියා ඉද්ධාවකාශනම්මේහි සම්පතං පුඤ්ඤ සම්පතං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤතං අනුමෝදිතා චිරං රක්칸තු ශාසනං ආකාශට්ටා චුම්මට්ටා දීවානාගා මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිතා චිරං රක්칸තු දේශනං ඊවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිතා තිරං රක්ඛන්තු මං පරං ඉදං කෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං කෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං කෝ ඥාතිනං හෝතු සුඛිතා මිනා පුඤ්ඤකාමිනේන නාමී බාල සමාදමු සදං සමාදමු හෝතු යාව නිපාතත්‍ය මිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාතත්‍ය මිනා පුඤ්ඤකම්මේන මාමී බාල සමාදමු සතං සමාදමු හෝතු යාව නිපාතත්‍ය වේවා ආනිසංස